මේ භාවනා කරන කෙනෙකුට මේ භාවනා මාර්ගයේදී හම්බ වෙන අඳුරු ස්ථානයක් තියෙනවා. විනිවිද දැක ගන්න බැරි ස්ථානයක් තියෙනවා. වටහා ගන්න ටිකක් කලකොල වෙන ස්ථානයක් තියෙනවා. අන්න ඒ ස්ථානේ හතරවෙනි පොතේ බලනකොට එවැනි දුප්පටි විච්ඡා විනිවිද දැකිය නොහැකි කරුණු හතර මොකක්ද කියලා. මේ ප්‍රශ්නේ අහන්නේ අහන කට්ටියගේ නැත්නම් මේ ධර්ම දේශනාවට ඇහෙන් කන් දෙන කට්ටියගේ අවධානය හරියට මාතුකාට යොමු කරවන්නයි. ඊට පස්සේ සාරිපුත්‍ර සාංශපේකට උත්තර දෙනවා චත්තාරෝ සමාධායෝ. මේ භාවනාවේදී හම් වෙන සමාධිය තමයි භාවනාව යෝගාවචරය අන්දබන්ද කරන දේ. විනිවිද දකින්න බැරි දේ. පටලවා ගන්න දේ. මේක මේ මේ විෂය අචින්ත්‍ය විෂයක්. මේ සමාධිය කියන එක. නමුත් හැම කෙනා පුදුම ආසාවක් තියෙනවා මේකට. ඒක නිසා බොහෝ විට අව탁සීරුවට ලක් වෙනවා. සමහරට අධි탁සීරුවට ලක් වෙනවා. ඊට පස්සේ ඒක නා භාවනාව පැත්තක තියලා මේ සමාධියත් එක්ක ඇති කරන මේ අනියම් ප්‍රේම සම්බන්ධතාවය නිසා හරියට යථාර්ථයේ මඟ හැරලා මේ නිකන් ඇබ්බැහියකට ලක් වෙලා එහෙම නැත්තම් කියනවනම් මේ රස වින්දනයකට කාම රසයේ වෙනුවට තියෙන මේ निराமிස සුඛය පටලවාගෙන ඒක හරි ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒ නිසා මේ කාම සුඛය අයින් කරලා ඒ නියත ආමිෂ සුඛය අයින් කරලා අයින් කර ගන්න බැරි තරයක අමාරුයි. ඒ වෙනුවට අඩේට ගන්න මේ निराமிෂ සුඛය පටලවා ගන්න ප්‍රදේශය තමයි මේ දුප්පටි විජ්ජ කියන වශයෙන් සඳහන් කරන විනිවිදට දකින්න බැරි තරම් මේක අමාරු තැනක්. එහෙම නැත්තම් කියනවනම් පටලැවෙන තැනක්. හැබැයි පටලැවෙන්නේ භාවනා හරියන අයට. භාවනා කරන අයට විතරයි. ඒ නිසා මේක සාසනික ප්‍රශ්නයක්. භාවනා නොකරන කාම ලෝකේ ඉන්න අයට මේවා මොකක්වත් ප්‍රශ්නයක් නැහැ. යම් කිසි කෙනෙක් කාම ලෝකේ අතහැරලා සමාරු දෙයක් ඒ අතහැරපු කාම ලෝකේ වෙනුවට අල්ලාගත්ත දේ එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික ලෝකය ආගමික ලෝකය ලැබෙන බවට තියෙන සාක්ෂිය තමයි මේ යම් ප්‍රමාණයකට හිත සමාධිගත වෙන එක. නැත්නම් හිත යම් කිසි ප්‍රමාණයකට ඒකාග්‍ර වෙන එක. එහෙම නැත්නම් හිත එකලස් වෙන එක. අන්නේ එකලස් වීම පිළිබඳව නොදැනුවත්කම නිසා මේ යෝගාවචරය කාම භෝගින් කාම ලෝකේ පැටලෙන වගේම මේ සමාධි ලෝකේ පැටලෙනවා. ඒක පුත්‍රජානජ පහළ වෙන්නේ ඉස්සරහ ලෝකෙ තිබිච්ච එකක් දැනටත් තියෙන එකක්. ඉස්සරහටත් ඕක ඔහොමමයි. ඒ මොකද මිනිස්සයා සුඛ කැමැත්තට තියෙන්නේ. මිනිස්සයා කොයි වෙලාවෙත් හැප හොයන්නේ. ඉතින් අර කාම ලුස්සපේ අතහැරලා ඒ වෙනුව ඒක අයින් කරන්න බෑ වෙන එකක් නොදා. ඒ නිසා ඒ වෙනුවට දෙන මේ නිර්ාමිෂ සුඛය මේ පටලවා ගන්න ප්‍රදේශය යෝගාවචරයා මිනිහනෝ මිනිහා තේරුම් කරලා දෙනවා. ඒ නිසා ඒක පිළිබඳව ඒක තියෙන මේ ගැටලු ස්ථානය, ඒක තියෙන මේ විනිවිද දකින්න බැරි ප්‍රමාණය සාරිපුත්‍ර සාන්තික වැටහිල්ල හැටියට යන්න ඉස්සෙල්ලම කියනවා මේක මෙන්න මේ බොරුවලක් තියෙන ওই පාරේ පරිස්සම් වෙලා ඵලයල. ඒකේ පළවෙනි එක තමයි හානභාගීය සමාධිය. සමාධිය මට්ටමකට වැඩ කරන මට්ටමකට ගන්න බැරි පිරිහිච්ච සමාධියක් තියෙනවා. ඒක යන්තම් නිකන් බයිසිකලේ වැටි වැටි පදින කෙනෙක් වගේ තාම බයිසිකලෙට නැග ගන්න බෑ. එහාට වැටෙනවා මෙහාට වැටෙනවා කොහොම කොහම හරි තාම මේ ගමනක් යන්න බෑ. මේ බයිසිකලේ කෙලින් කරන යන්න හදනවා වගේ. එහෙම නැත්නම් කියනවා පොඩි දරුවෙක් හතයි හතයි කියලා ඇවිදින්න හදනවා. අඩිය තියනට එදී වැටෙනවා. එම් වැටි වැටි වැටි ඇටි තමයි ඔය කවුරුත් ඇවිදින්නේ. ඒ අන්නමුත් මේ වැටෙන වෙලාවේදී ඒ අර ඉඳගෙන හිටපු දරුවා ආයේ කොඳුයට බැලලා හයි වෙන්නේ නැගිටිනව වැටෙනවා. ආයේ නැගිටිනව වැටෙනවා. ඒ වැටෙන වැටිල්ලේදී මේ කොඳු ඇට පෙළ හයි වීම හරහා තමයි දරුවා නැගිටතර පස්සේ නොවැටි ඇවිදින පුළුවන් මට්ටමට කොන්ද හරියන්නේ. ඒ පොඩි ළමයෙක් මේ වැටෙන වැටිල්ල මේ නාකික් කරි නාකිච්චෙක් කරි වැටුණා නම් අංශ භාගේ. ඒ තරමට වැටෙනවා. වයසට ගියාට පස්සෙ වැටිලි වැටුණා නම් ඉවරයි. පොඩි එකට මොකක්වත් වෙන්නේ නැහැ. 탁 ගාලා වැටෙනවා ආයෙ නැගිටිනවා ආයෙ වැටෙනවා. ඉතින් ඒක මේ ඒ ජීවිතයේ එක අංගයක්. ඒක මේ දුරුවගේ දුර්ලකමක්වත් අම්මගේ දුර්ලකමක්වත් නෙවෙයි. හැබැයි ඒක මම කියන්න ඕන දෙයක් නෙවෙයි. දැන් ඇදෙන දරුවන්ට වැටෙන්න දෙන්නේ නැහැ. අම්මලා ජග් ගහලා තියෙන නිසා උන්ට කොන්ද හරියන්නේ නැහැ. දැන් උන්ට වරද්ද හිර කරලා වට කරලා වැටෙන්න දෙන්නේ. ඉතින් කොයිද උන්ට හැදෙන්නේ? ඉතින් උන් නැගිටලා බැලුවොත් කොන්ද පන්නේ නැති සතු අධ්‍යක් කරන කොන්ද වැඩ පෙන්නේ නැති සතු හැදෙන්නේ. දැන් පොඩි ඉසර කාලේ අම්මලා ගොම්පොලේ දාලා තියෙනවා. නැගිටිනවා වැටෙනවා. නැගිටිනවා වැඩි කොඳු වැටපල හයි වෙනවා. ඊට පස්සේ අපි හිතමු දැන් 7 7 කියලා යන්න පුළුවන් එකලසක් ගත්තයි කියලා ඒකට කියනවා ටිටි භාගිය. දැන් එයා නැගිටතර පස්සේ වැටෙන්න දෙන්නේ නැහැ. ඒ වගේ මේ සමාධිය හදා ගන්නවා. අපි දැන් ඊයේ පෙරේදා කමඨං සුද්ධ කරනකොට දැක්ක. ඉතින් බොහොම අමාරුයි වේදනා ප්‍රශ්න, හිතිවිලි ප්‍රශ්න, ශබ්ද ප්‍රශ්න අරමුණට හිත යන්නෙත් නැහැ, ගියාට කියන්න තේරෙන්නේ නැහැ, කිව්වට කියන්න තියෙන්නේ වැරදිච්ච විතරයි, පරදිච්ච විතරයි. එතකොට හරි අම්තන් නැගිටින්න හදන බබෙක් වගේ. නමුත් දිකට කරගෙන කරගෙන යනකොට තේරෙනවා මෙහෙම හිත අරමුණට යොමු කරගත්තට පස්සේ ඉස්සර තරම්ම පිටපණින් නැතුව අරමුණත් එක්ක මුණට මුණ දාලා ඉන්න වෙලාවක් කියලා කරන්න පුළුවන් මට්ටමට එනවා. එතකොට එයා දන්නවා දැන් නම් එන தත්ත්වයටදී මට විනාඩි 5ක් 10ක් විතර යනකම් ඉන්න අරමුණේ නැත්නම් ඉන්නේ ඉරියව්වේ එහෙම නැත්නම් ඉන්න අපි ගත්තොත් ආනාපානේ මූල කර්මස්ථානේ වතේ ඒකේ ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් එනවා. ඒ යෝගාවචරය දන්නවා මට ඊයේ මේ විස්තරය තිබුණේ මෙච්චර විශ්වාසයක් තිබුණේ දැන් ඉන්න පුළුවන් හැබැයි ආයෙස්සරයක් හිතාගන්න ඉස්සෙල්ලා ආයෙත් එකෙන් වැටෙනවා. නමුත් මුල් දවස් වලට වැඩිය මේකේ පිහිටන ගතිය අරමුණට නිකන් කාන්දමට ඇල්ලුවා වගේ ගතියක් එන්න පටන් ගන්නවා. ඒකත් මමගේ අත්දැකීම හැටියට ඒ තීතිය වෙනත ස්ථාවරත්වයේ ලැබෙන්නේ මේ වගේ නේවාසික වැඩමුළු වල තමයි. ඉවල් දොරවල ඉන්නකොට මේකට එන වෙලාව මේක යහන වෙලාව පාලනය කරගන්න අමාරුයි. නේවාසික වැඩමුළු වල දවස් 3ක් විතර යනකම් ඉතින් ආහාර ගැලපෙන්නේත් නැහැ, ඉස්තුව ගැලපෙන්නේත් නැහැ, ඉරියව්ව ගැලපෙන්නේත් නැහැ, පිරිස ගැලපෙන්නේත් නැහැ. කෝච්චි පාරක බස් එකක් කරන් යනවා වගේ දඩබඩ දඩබඩ ගග යනවා. තුන්වෙනි දවසේ විතර වෙනකොට ඔන්න පිරිසක් ඒකටම සීහිලා පෑහිලා කාලසටහනක් පුරුදු වෙලා වරින් වර පරියන්කේක දෙකක ඒ කියන විදිහට අරමුණත් එක්ක ඇසුර හාදකම සුහද භාවය ඇති වෙන පටන් ගන්නවා. ඇති වුණාට පටන් ගත්තට පස්සේ යෝගාචරය හරි ලේසි කියලා දෙන්නේ ඒක පොඩ්ඩක් වැඩි වෙන තාලෙට වැඩි වේලාවක් ඉඳගෙන ඉන්න ඉරියව්වේ හිත තියාගන්න පුළුවන් තාලෙට සක්මන වේවා පරියන්ක වේවා කළ යුත්ත කරන්න. ඒකට කියනවා සමතනුග්ගහිතය කියලා. මේ ඇති වෙච්ච එකලස් භාවය ඇති වෙච්ච මේ අලුත් සුවද භාවය වැඩි කිරීම සඳහා කරන්නයි කියලා. මෙහිම කරගෙන යනකොට මේකේ දැන් හරි වැරදි ටික නිකන් සමතුලිත වෙන තත්යකට එනවා. සමහර වෙලාවට අර තිබුණු ගානට වගේ නැගිටිනකොට බබා වැටෙන විදිහට වගේ අරමුණ තිබ්බ ගමන් පැල්ල යන වෙලාවකුත් එනවා. තව සමහර වෙලාවල් වලට හොඳට අරමුණේ හිත හිතලා හරි සෑල්ලුවක් හරි පහසුවක් දැනෙන වෙලාවක් එනවා. මේක මිශ්‍රව තියෙනවා. එතකොට ලෝකාචර කියන්න පුළුවන් මේක තවදුරටත් මේක දිගට කරගෙන ගියොත් හොඳ පැත්තට එන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක තමයි මේ දවස් 3 4 5 එක දිගට භාවනා කරනකොට කෙනෙකුට ලැබෙන පුද්ගලික ලාභේ මේ හරියන පාර දිගේම යන්න පුළුවන්. එහෙම නැතුව අපි ඒක ගෙදර ගිහිල්ලා ආපහු එන්න ගත්තොත් අර එකලසහාය ගන්න අමාරුයි. මෙන්න මේ තිතිභාගීය කියන මට්ටමට අපි නැත්තම් ඊයේ කතා කරපු මට්ටමට යනකොට හිතේ කෙලෙස් නැගලත් එනවා. හැබැයි ඒක වීතික්‍රමණි වෙන්නේ පරිඋත්ථාන මට්ටමේ තියෙනවා. හැබැයි මේ පරිඋත්ථාන කෙලෙස් Tamanට තරම් නොවන විදියට හිරිකිත දනවන විදියට නපුරු හිතවිලි. හැබැයි හිතවිලි විතරයි. ඒ වචනට නැගෙන්නෙත් නැහැ, ක්‍රියාවට නැගෙන්නෙත් නැහැ. හැබැයි තේරෙන්න ගන්නවා අරමුණත් එක්ක හිත පවත්නකොට අරමුණේ විපරිණාමයේ දිහා බලන ඉන්නකොට විශේෂයෙන්ම අරමුණ සියුම් එකගෙන යනකොට අර ඇතුලේ තිබුණ කුණු කන්දල් ඇතුලේ තිබිච්ච සැරව ඇතුලේ තිබිච්ච පුරුව ඇදිලා එන්න පටන් ගන්නවා ඉතින් ඇදිලා එහෙම එන වෙලාවේදී යෝගාවචරයට හිතෙන්නේ මේක මගේ ඇතුලේ තිබුණ එකක් එළියට එනවා කියලා එයා හිතන්නේ කො මගේ සීලය කැඩිලා එහෙම නැත්නම් මගේ සමාධිය මේ සතිය කැඩිලා ඒක නිසා සද්ධාව කැඩිලා කියලා සමාලාට එකෙන් හිත නඩක් කරගන්නවා නමුත් වරින් වර හොඳට හිත එකලස් වෙනවා. ඉතින් මේ නිසා මේ දෙක අතර හොඳ විනිශ්චය කරගන්න පුළුවන් යෝගාවචරිකුට නම් මේ අවස්ථාව කියන්නේ මේ ඥාත පරිඥාවේ ඉඳලා තීර්ණ පරිඥාවටපත් වෙන අවස්ථාව කියලා. මෙතෙන් නිකන් යෝගාචරය යම් යම් අත්දැකීම් එකතු කර ගන්නවා. යම් යම් බණ කොටස් එකතු කර ගන්නවා. යම් යම් කමඨාන් සුද්ධ කරගෙන එයා තීන්දුව කරනවා මම මේ විදිහට කරන ගියොත් මට මේ භාවනාව හරියයිද නැද්ද? ඔන්න දෙපැත්තට අත්දැකීම එනකොට තමන්ට තීරණ පරිඥාවක් එනවා. මෙතෙන් වෙන කන්දිකුණ ඥාත ප්‍රඥාව දැන ගැනීම හරහා මට මේ කරගෙන යන භාවනාවේ ඉදිරියක් තියෙයි. මේ යන කියලා දෙන්න හදනදී මට තේරෙනවා. මේ කියන විදිහට මට කමඨාන් සුද්ධ කරන්න පුළුවන් වෙයි කියලා ඒ තීර්ණ පරිඥාවට එන වෙලාව යෝග ජීවිතයක හරි තීර්ණාත්මක වෙලාවක් යෝග ජීවිතෙත් ඒ වෙලාවට යෝගාවචරයට අරසාව දෙන්න අරසාව දෙන්නේ කොහොමද? ආහාර වේල වරද්දක් නැතුව ඒක විදියටම කැම ටික දෙන්න ඕනේ බඩ එකක් වුන් අජීර්ණේ නැති වෙන විදියට උඩට වැඩියක් නැතුව සම ප්‍රමාණයට. ඒ වගේම යෝගාචරණ නිින්ද ප්‍රමාණය ගානට ලැබෙන්න තියෙනවා. ඒ වගේම නාන ඇසුර කියන දේවල් හලහප්පන්නේ නැතුව අර කාලසටහනම දිගට කරගෙන කරගෙන ගියොත් මෙයා හැකි සංඥා වෙන පැත්ත හරියයි කියලා හිතන පැත්ත වැඩි වෙනවා. ඉතින් ඒක ඇත්තටම ඒක භාවනා මධ්‍යස්ථානයේ ඒ ඒ අම්සීරු අවසින අවස්ථාවේ ඉන්න යෝගාවචරයට සපෙල දෙන්න ඕන. සපෙල දෙනවා කියලා කියන්නේ කුමර කුමරි සැප දෙනවා කියන එක නෙවෙයි. මේ කාලසටහන කරගෙන යන්න විවේක දෙන්න ඕනේ. මෙන්න මෙතනදී මෙහෙම කියන එක නම් එච්චර හොඳ නැති වෙන්න පුළුවන්. නමුත් හීගුවම හිතවනවා බුද්ධ ආගමෙන් අයින් කරන්න ඕනේ යෝගාවචරය. ඒ වෙලාවේ ගිහිලා වන්දනා කරන්නයි, ගාථා කියන්නයි, වටේ ඇවිදින්නයි ගත්තොත් එහෙනම් අර යෝගාවචරයකට සද්ධාහ වැඩි වෙලා ප්‍රඥාව නැති වෙනවා. කියන්නට මොනවත් කරන්න එපා. කාලසටහන කරන්න. කවදාකවත් මේක පන්සලක් කරන්න බෑ. ගිය ගමන් ඉතින් පටන් අරගන්නවා එක එක එක එක දේවල්. ඉතින් සා භාවනා මධ්‍යස්ථානට ආවට පස්සේ කියනවා කාලසටහන දීලා තියෙනවා. උඩ කණ්ඩ ටික හම්බෙයි වොලියුම් එක ගිල දැටි අර ගිල බෙදාන කහපන්. ඔන්න ඒ පැදුර ඉල්ල තියෙන බුදිය ගනිය වෙලාවට වැඩ කරපන්. එතකොට තමයි මෙයාට ඒ කරන යන වැඩි හරියට යන කෙනාට තීන්දුවලා තියෙන්නේ මේ අපි දන්න බුද්ධ ධර්ම කියලා ඔය පිම්ම පනින්න බෑ. බුද්ධ ධර්ම පැත්තක තියෙන බුද්ධ ධර්මය අල්ලගන්න ඕනේ. ඉතින් මේ බුද්ධ ධර්මෙන් බුද්ධ ධර්මය වෙන් කරනවා කියන එක ඉදිච්ච ගෙහෙලි ඩිකිල් එල්ල ගලවනවා වගේ වැඩක්. ඒක ඉදෙන්ට ඉසලා කරන්න බෑ. ඉදුණට පස්සේ ලෙල්ල ගලවන්නේ නැතුව පොත්තත් එක කනවනම් ඉතින් මී අරක කියලානේ කියන්නේ. ඒක ගලවන්න බෑ වෙලාවේ. මේ පොත්ත දිනක අරසා කරන්නේ මදේ තියෙන ඇතුලේ. ඉතින් අර ගෙනාපු පළපුරුදු ටික ඇබ්බැහි ටික අර ඉදුණට පස්සෙත් ගලව ගන්න බැරි පරණ සම්ප්‍රදාය ඉන්න කට්ටිය හරි වෙහෙසකටපත් වෙනවා මේ භාවනාවෙන් පින් සිද්ධ වෙනවද ඊට වැඩි නරකද කිරිපිඩු දානයක් පූජා කෙරුවොත් ඊට වැඩි නරකද සත්වර්ණ වර්ණ කොඩියක් පූජා කෙරුවොත් ඊට වැඩි නරකද ગાත ටිකක් කී කියා හිටියොත් කියලා ඉතින් හරි ඇත්තටම අහිංසකයි මොකද අපි එතනින් මේ පාරට ආවේ ඉතින් අර භාවනා මධ්‍යස්ථාන කොට තියෙන කිසිම දෙයක් කරන්න දෙන්නේ නැහැ කාලසටහන කරන්න කියලා ඉතින් එතකොට යා ආගම පැත්තක තියලා ධර්මයේ දිහාට හැරෙනකොට ඊටාම කලාතුරකින් කෙනෙකුට විතරයි මේ ආගම ධර්මයේ දෙකේ වෙනස අඳුර ගන්න පුළුවන් එහෙම නැත්නම් අපි ගොඩාක් වෙලාවට කරන්නේ මේ ආගමත් එක්ක කටයුතු කරන. ඒක නරක දෙයක් නෙවෙයි. ඒක නරක නෑ. ඉතින් එනකන් ඒක තමයි උදව් කරේ. දැන් ඒක අයින් කරනවා. ඒක හරියට කියනවනම් වැඩි විපත් වුණාට පස්සේ කෙල්ලෙක් එයා ඉතින් බිලිකටු හැන්දට කොස්කොල ගොට්ටට ඉතින් ආයි බොවන් කියලා ළමා ජීවිතය අයින් කළා ගිට වෙනවා. එතෙන්ට එනකන් නම් ඕන වීදික සෙල්ලම් කරන්න පුළුවන් කොල්ලොත් එක්කත් ඉන්න පුළුවන් නමුත් දැන් කෙල්ල කෙල්ල ලොකු වුණාට පස්සේ පුරුෂාන්තරයට යවන්නේ නැහැ. එතකොට වැඩි හිටියෝ දන්නවා. හැබැයි දරුවට තේරෙන්නේ මේ මොකද්ද උනේ කියලා. දරුවගේ තියෙන්නේ ලිංගික වර්ධනයක් නැත්නම් රසායනික වර්ධනයක් සිද්ධ වෙනවා. කිලිලොල්ක තියෙන නැත්තේ නැහැ. නමුත් ගෙට ගන්න. ඉතින් වගේ භාවනා කරනකොට කියනවා මේ බබාලා සෙල්ලම් බෑ දැන්. ගෙට වයන් හරියට භාවනා කරපම් වෙලාවට ඉතින් එතකොට ඇහැලෙනවා කරගන්න බැරි කක්. ඒ කියන්නේ ඒගොල්ලෝ විශේෂ භාගීය සමාධියකට සුදුසු නෙවෙයි. ඒගොල්ලෝ මේ අර හාන භාගයේ ඉඳලා පිරිහෙන තැන ඉඳලා ස්ථාවරයකට ඇවිල්ලා දෙපර බාලා ආයෙත් ආගම පැත්තට හැරෙනවා. ශ්‍රද්ධාව පැත්තට හැරෙනවා. ඒගොල්ලෝ කියනවා ප්‍රඥාව ඕනේ නැහැ. අර පන්න විදිහ කරගෙන යන්නම් කියලා. ඉතින් එතන ඇත්තටම ඒ නරක මිනිස්සෙක් නෙවෙයි මේ කතා කරන්නේ. එයාගේ තියෙන හැඟුම්බර ගතිය. බුදුජානනාංශිකේ තියෙන හැඟුම්බර ගතිය මිසක් සර්වඥාංශිකේ තියෙන සර්වඥතා ඥානය ගැන තීන්දුව කරන්න යාට ඕසකමක් නැහැ. ධර්මයේ කිව්වම හඳුන් කූරුපත්තු කර කර ත්‍රිපිටක පොත් වලට වැඳ වැඳ ඉන්නවා මිස ඒකේ කියලා තියෙන දේ මේකයි කියලා අවබෝධ කරගන්න හදන්නේ මේ ප්‍රශ්නේ එන්නේ බෞද්ධයන්ට විතරයි. අබෞද්ධය භාවනා කරනකොට ওই ප්‍රශ්නේ නෑ. මොකද එයා දන්නේ නෑනේ මොනවක්ද. යාර තියෙන භාවනා කරන යන පැත්තේ. ඒකත් හොඳයි කියන්නේ නෙමෙයි මම මේ කියන්නේ. අබෞද්ධයන් භාවනා කරනකොට ඒගොල්ලන්ට මේ බෞද්ධයා තුළ තියෙන මේ ශ්‍රද්ධාව මොන තාලෙන්වත් ඉන්නේ නැති එක නේ ඒගොල්ලෝ හරියට පශ්චාත්තාප වෙනවා. ඔබ වහන්සලා මේ කියන දේවල් ඇත්ත තමයි. නමුත් මට ඔබ වහන්සේට වඳින්න හිතෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඇත්ත වෙන්නේ නැති. නමුත් මට බුද්ධ පූජා තියන්න හිතෙන්නේ නැහැ. මොකටද මේ ගැටල් ගොඩවල් වලට වඳින්නේ කියලා ඊගෙන කටිය කනගාටු වෙනවා. ඉතින් මෙතනදී මේ තීන්දුව අරගෙන කවුද ඒ විශේෂ භාගීය විදිහට ඉදිරියට යන්නේ නැත්නම් මේ තීන්දුව තීරණ පරිඥාවේදී කවුද මේ නිවැරදි තීන්දුව ගන්න කියන එක ඔය රතවිනීත වගේ සූත්‍රවල කාංකා විතරණ විසුද්ධිය කියලා හඳුන්වා දීලා තියෙනවා. දැන් සීල විසුද්ධිය තියෙනවා, චිත්ත විසුද්ධිය තියෙනවා, දිට්ඨි විසුද්ධිය තියෙනවා. ඊගාට යාට එනවා ඊගාව අභියෝගපන්තිය තමයි සැක සංකා කරනවදෝ නොකරන්දෝ ගන්දෝ නොකන්දෝ කියන තෙපර බෑමේදී යා එනවා තැනකට කාංකා විතරන විසුද්ධිය කියලා මේ සිදුවෙන දේවල් හේතුඵල ධර්මයක් අනුවද සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් මට කවුරු හරි හිතුවක්කාරකමකට කරදර කරන්න වද දෙන කවුරු හරි පුද්ගලයෙක් කරන දෙයක්ද එහෙම නැත්නම් මේ මට පෙර කරන ලද පින් නැති වුණාට මේ මන්ත්‍රීතුමාගේ ලියුමෙන් කරලා ගිහිල්ලා මට විශේෂ ලාභයක් රස්සාවක් ගන්න පුළුවන් වෙයිද ඉතින් හේතුඵල ධර්ම එක්කන දන්නව කරන එකන දන්නව අපි ඒක කියාපෑවේ නැතුවට කරන ලද පින තියනක ලැබෙයි යෝකට අඬහව ගන්න ඕනෙත් නැහැ නොලබන එක අඬන්න ඕනකමකුත් නැහැ. නමුත් ඒක දන්නේ නැති කෙනා හිතනවා නෑ නෑ මේ අහවලාට පන්දමක් ගහලා අතනින් ආසින්සිනේ ලබාගෙන මේකෙන් කරන්න පුළුවන් කියලා එක එක එක නානා ප්‍රකාරකම කරනවා. ඉතින් ඒ නිසා නිවන් ලබන්නත් නැත්නම් මේ ප්‍රතිපදාව යනකොට උනත් විවිධාකාර ක්‍රම කරන ඇත්තෝ ඉන්නවා. ඒව යථා භූත නැහැ. ඇත්ත ඇති හැටි දැකගෙන කරන එක නෙවෙයි. අසවල් දාය කෙරුවොත් ඉක්මනට නිවන් ලබන්න පුළුවන්. මේ දේ කෙරුවොත් පුළුවන් කියලා එක එක ක්‍රම දිගේ අනේකයි. එහෙම නැත්නම් මේ මම මෙතෙන් දෙනකම් උදව් කරපු මේ මූල කර්මස්ථානයමයි ඉදිරි ගමන තියෙන්නේ. එව නැත්නම් මේ යන ඉරියව්වේමයි මේ ගමන තියෙන්නේ කියලා ඒ තීන්දුව ගන්න උඟ දෙනෙක් පැකිලෙනවා. පැකිලෙනකොට යා කරන්නේ අර වදෙන් බේරෙන්න වගේ මූල කර්මස්ථානේ බැලුවට එක එක භාවනා ක්‍රම කරනවා. නානා අප්‍රදේවල් කරනවා. ඉතින් ඉතින් ඒ බුරුමේ පණ්ඩිතසංශ කියන්නේ අපරාධ කාලේ නාස්ති කරනවා. මේ දන්නවා මේක තමයි කරන්න ඕනේ කියලා. නමුත් එයාට විශ්වාසය නැහැ. සැකේ. ඉතින් ඒකට මේ කාංකා විතරන විසුද්ධිය කියන තැනේදී හරි තැනට එල්ල වෙනවයි කියන එක ඇත්තට මේ යෝගාවචරය හිතාමතා තීරණය ගැනීමක්ද කර්ම ශක්තියකින් සිදු වෙන එකක්ද එහෙම නැත්නම් මේ කල්යාණ මිත්‍රයෙක්ගෙන් පරිසරයෙන් ලැබෙන දෙයක්ද කියන එක හරියටම කියන්න බෑ. ඒ කියන්න බෑ හැම කෙනාටම දෙනින් යන්න බෑ. ඒ කඩයිමෙන් පණින්න පුළුවන් වෙන්නේ තීන්දුව ගන්න පුළුවන් වෙන්නේ මේ ශද්ධාව කුසල ඡන්දයක් බාටපත් වෙලා ඒ කුසල ඡන්දේ අදිමොක්ඛේ කියන චෛතසිකයේට අවිනිශ්චිත විනිශ්චිත පෙරදක්මක් ඇති තැනටපත් වෙන්නේ සාමූහික භාවනා කරන ඔක්කොටම එක සැරේ නෙවෙයි. මම මෙතෙන් ඩාවි ශ්‍රද්ධාවෙන් ඊට පස්සේ මට මේක කර බලන්න ආසාව ආවා. මං කර බැලුවා. මේ මේ තැන් වල හරි ගියා. මේ මේ තැන් වල වැරදුනා. මේ හරි ගිය ප්‍රදේශය විශ්වාස කරගෙන ඉදිරියට යන්න තරම් නොපැකිල යන්න තරම් තමන්ගේම විනිශ්චයකේ යන්න තරම් පෞරුෂත්වයක් ඉතාමත්ම කලාතුරකින් වෙන්නේ. මොකද අපි මේ ආර්ථිකයේ මත දේශපාලන වාසි මත සමාජ වාසි මත ජීවත් වෙන සමාජික ජීවත් වෙන. අපි කවදාකවත් මේ හේතුඵල ධර්මයේ මත ජීවත් වෙන සමාජයක සමාජයක නෙවෙයි හැදිලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි තාමත් හිතනවා ආර්ථික දේශපාලන සමාජික තත්ත්වයන් මේකට බලපානවා ඇති කියලා. ඉතින් ඒ නිසා අපිට අර මේ හේතුව නිසා මේ ඵලය ලැබෙනවා කියලා ඒ කාරණාව තේරුම් ගැනීමදී අපි හුඟක් දෙපර බහනවා. ඒ නිසා මේ ත්‍රිභාගීය සමාධියේ ඉඳලා මේ විශේෂ භාගීය සමාධිය කියන තැනට යනකොට මොකක්කත්ම බලපන්නේ Tamanට මේ භාවනා පිළිබඳව මූල කර්මස්ථානය පිළිබඳව සතිය පිළිබඳව විශ්වාසයේ තියෙන මිනිහා ආය කාලේ නාස්ති කරන්නේ කෙලිම යනවා. අනිත් එකන අර එකමුත් දානවා මෙයාගෙමුත් දානවා අතටත් නතරලා පේනියක් බලනවා මෙතෙන්වත් ගිහිල්ලා අංජනමක් කරිනවා ඉතින් අර Tamanටම Taman සැක කරගෙන යන ගමනේදී දොස් කියන්න බෑ මොකද මේ හාන භාගිය තිති භාගිය කියන මට්ටම මෙයා දැනනපත් පැනලා තියෙන නමුත් දෙපර බාන ගතිය දෙකට දෙතවර ගතිය වික්ෂිප්ත ගතිය මේක මම අර කලින් කිව්වා වගේ අසවල් වෙදකම කෙරුවොත් මේ ලෙඩේ සනීප වෙයි කියලා එහෙම ස්ථිර බේතක් නැහැ. ඒක හරීම අනිශ්චිත දෙයක් තමයි මේ තමන් කරන කෙනා මේ තමන්ගේ භාවනා පිළිබඳ නැත්නම් මේ සතිය පිළිබඳ එහෙම නැත්නම් මේ මේ වර්තමාන මොහොතේ හිත පැවැත්වීම සියල්ලටම ඉස්සලා කළ යුත්තේ බව අදහන්නේ නැහැ. ඉතින් අදහන්නේ නැති වෙච්චාම අනානපකර පිංකම් කරන්න හදනවා. අරයා මෙයා පිටිපස්සේ යන්න හදනවා. ඉතින් ඒක නිසා ඒක විශේෂම අවස්ථාවක්. මේ තితి භාගීය සමාධිය ඉඳලා විශේෂ භාගීය සමාධියට යනකොට යෝගාවචරයට මුහුණ දෙන්න වෙන தත්ත්වේ. මේක මේ වගේ පිටින් සමාජ මට්ටමින් කියන්න පුළුවන් දෙයක් තියෙන අතරේ යටින් නූලෙන් යන කෙලෙස් සම්බන්ධ தත්ත්විකුත් තියෙනවා. ඒ මොකද මේ යෝගාවචරය අපි හිතමු යම් වෙලාවක ඊයේ විස්තර කරපු විදිහට මේ අරමුණේ ඉන්න පුළුවන් අරමුණ විපරිණාම වෙනවා තේරෙනවා ටික ටික එතකොට සද්ද බද හිතවිලි තියෙනවා නමුත් මෙයා දන්නවා මේ අරමුණ මූල කර්මස්ථානයේ දිගියෙන් බලාන යනකොට වෙනස්කම් බලන එක තමයි තියෙන්නේ කියලා. එතකොට වර එක පශ්චාත්තාප වෙන කරුණු ඇති වෙනවා යෝගාවචරයට වර එක ඉතාවත් උනන්දු වෙන කාරණා ඇති වෙනවා. මෙන්න මේ දෙකේදී මේ යෝගාවචරය පශ්චාත්තාප වෙලි පිළිබඳව අධික චිත්ත පීඩාවකටපත් වෙලා බලාපොරොත්තු සුන් කරගත්තොත් එයා භාවනා කරගන්න බෑ කියලා දමලා ගහලා යනවා. මේ හරි ගියාට හම් වෙන කරුණු පිළිබඳව ඕනට වැඩිය ආශ කරන්න ගත්තොත් මේ බොහෝ විට අධි탁ෂීරවටපත් වෙන්න ඉඩ තියෙනවා. මේ කවදාකවත් මට මේ වගේ විවේකයක් හම්බෙලා නැහැ. කවදාකවත් මට මේ විදිහේ පෙරදක්මක් හම්බෙලා නැහැ. ආලෝකයක් හම්බෙලා නැහැ. සතියක් පිටවල නැහැ. සමාධියක් ඇවිල්ලා නැහැ. අදිෂ්ඨාන ශක්තියක් ඇවිල්ලා නැහැ. ඒකාන්තයෙන් මම එක්ක ධානයක් ලැබලා ඇති, එක්ක අඩු ගානේ මාර්ගඵලයක් ලැබලා ඇති කියලා තමන් පිළිබඳව අධි탁සිරට එනවා. ඒක නිසා මේ මේ තීරණ පරිඥාවේ ඉඳලා පහාන පරිඥාවට යන්න ඉස්සර වෙලා බරපතල අභියෝගතා පරීක්ෂණයකට යෝගාවතය ලක් වෙනවා සමාජ පැත්තෙන් සහ ඇතුළත තමන්ගේ මේ හිතේ කෙලෙස් සම්බන්ධව. මේ ටිකට පිටිකේනවාද ශාසනයේ උපක්ලේශ කියලා හඳුන්වා දීලා තිනවා. භාවනා හරියන කෙනාට යම් යම් හොඳ පැති නැත්නම් අපේක්ෂා කරපු ලාභ ලැබෙනවා. ඒ ලැබෙන දේවල් පිළිබඳව අතිරේක සෙනෙහසක්. අතිරේක මම කියා ගැනීමක්. අතිරේක මගේ කියා ගැනීමක්. අතිරේක මගේ ආත්මයක් කරගත්තොත් එව්වම ඒ යෝගාවචරයේ ගමනට බාධා ඒ නිසා එතනදී මේක නැතුවත් බෑ මේ ලකුණු ටික ඕනේ යෝගාවචර ධෛර්යමත් වෙන්න. නමුත් ඕනකට වැඩි මේක විශ්වාස කරන්න එපා. මේක අතරමඟදී හම්බෙච්ච පොඩි තෑග්ගක් විතරයි. අන්න ඒ වගේ මඟදී හම්බ වෙන මේ භාවනාදී ලැබෙන මේ ප්‍රතිඵල ටික වරදවල වටහ ගන්න නැතුව නැත්නම් අදි탁ෂීරෝට යන්න නැතුව ඒක තියෙද්දිත් මේ ලැබෙන අතිරේක ලාභ තියෙද්දිත් කයේ හිත පවත්වන්න පුළුවන්ද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න දන්නවනම් පටන් ගත්ත ආනාපානයේ මොකක් හරි ආකාරයක් එක්ක සම්බන්ධතාවය තියන්න දන්නවනම් අර ලැබිච්ච භාවනා ලැබිච්ච ලාභයෙන් එච්චර හානියක් කරගන්න නැතුව යෝගාවචරයට දියටින් ඉදතර ගෙනියන්න වාගේ ඒගොල්ලට යන්න පුළුවන් ඒක අභියෝගතා පරීක්ෂණයක් ඒ නිසා විසුද්ධි මාර්ගයේ වගේ පොත්වල මේ බුද්ධඝෝසාචාර්යන් වහන්සේ මේ වගේ මගදී හම්බ වෙන ප්‍රතිඵල වශයෙන් ලැබෙන නමුත් මේ නිසා පටලවගෙන අමාරුවට වෙන උපක්ලේශ 10ක් ගැන කතා කරනවා. ඕපාස ඥාන පීති පස්සද්ධිය ආදී වශයෙන් මේ භාවනා කරනකොට ලැබෙන මේ ආලෝකේ. ඉතින් උගෝදෙනෙක් හිතනවා මේක ඇත්තටම මේ පිරිසිදු හිත ආලෝකමත් අපිරිසිදු හිත අන්ධකාරයි. ඒ නිසා හිතේ කෙලස් කැපෙනකොට Tamanට වරින් වර ඕභාෂය ලැබෙන්න හම්බ වෙනවා. ඕභාෂයට තේරෙන පටන් ගන්නවා. තේරෙනකොට තමයි තේරෙනවා නිකන් ලයිට් එක දාලා ගියා වගේ. නැත්නම් ඉර පෑයියා වගේ. එහෙම නැත්නම් පහසුවක් සහැල්ලුවක් මේ මේ ආලෝකයක් ලැබෙනවා. ඉතින් මේ ලැබෙන එක ඇත්ත තමයි. අර හිතේ තියෙන නීවරණ ටික දුරු වෙලා පිරිසිදු හිත ටිකක් වෙලා පවතිනකොට මේ ආලෝකය පහළ වෙනවා. දැන් මේ යෝගාවචරය මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කරගත්තොත් ඊගා පරියන්කෙදීක නොලැබිච්චාම ඉතින් අඬනවා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් මෙයා ලැබිච්ච ආලෝකයට මමයේ මාගේ මගේ ආත්මය කරගෙන ඒකෙන් ප්‍රපංච කරලා තියෙනවා. මේ తాවකාලිකෝ එකලස හරියට ආලෝකේ ඉනවා එකලස නැතිවට ආලෝකේ නැහැ. ඒ නිසා මේ නැවතසරේ ආලෝකේ බලන භාවනා කරන්න එපා. එකලස බලන භාවනය කරන්න. අරමුණත් එක්ක හිත එකලස් වෙච්චාම ආලෝකේයි. එකලස නැතිච්චාම යයි. එච්චරයි. නමුත් මේ මේ අලුත් යෝගාවචරයට මේ යන්තම් අවබෝධයක් ලැබිච්ච එක්කනට හිතනවා නෑ නෑ මට මොකක් හරි වැරදිලා එක්කමගේ සතිය කැඩිලා නැත්නම් මේ සීලය කැඩිලා සද්ධාව කැඩිලා අනේ අම්මේ මෙච්චර ලස්සන හම්බෙච්ච ආලෝකේ දැන් නෑ කිය. ඉතින් අර මේ ගියපාර ඔඩිය පාර නවසින්නන්ති කිය වෙලාවේදී ඉතින් වගේ ප්‍රශ්නයක් ආපු වෙලාවේ ධර්ම සාකච්ඡා කරන වෙලාවක ඒින නෝන මහත්තයෙක් කියනවා දැන් ස්වාමීන් වහන්සේට කරදර කරන්න බැරි නිසා මම සමහර ප්‍රශ්න තමන්ට මම උත්තර දෙනවා. ඉතින් මම ඔබ වහන්සේට කියන්නේ නැතුව මේ කෙනාට මම උදව් කරා. ඉතින් යාට ඊට පස්සේ භාවනා පොඩ්ඩක් පෙළ ගැහුණා, එකලස් වුණා. ඉතින් එයා ලීලෙවනවලු අනේ බොහෝම ස්තුතියි. මට අර තිබුණු ප්‍රශ්න දැන් නැහැ. මට හොඳට එකලසට අරමුණත් එක්ක ඉන්න පුළුවන්. ඒ වෙලාවට මට ඊයේ පෙරේදා නම් පුදුම ආලෝක පේන්න පටන් අරගත්තා. අනේ අද වෙනකොට මොකක්වත් නැහැ. අනේ අයියෝ ඇයි මට මෙහෙම වෙලා තියෙන්නේ? අනේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා දිගට ලියනවා. ඒකට ලියලා ඇතිලු ලයිට් බිල කියලා නැතුව ඇති පොඩ්ඩක් බලන්න කියලා. ලයිට් බිල කියවන්නේ නැත්නම් ගෙදර කරවල වෙනවනේ. ඔන්න ඔය වගේ පිස්සු කෙලින්නේ. ඉතින් එහෙම කිව්වහම කට්ටියට තේරෙනවා මේ කොච්චර ගණන් ගන්න දෙයක් නැහැ. ආලෝකේ එනවා ආලෝකේ යනවා. ඒක දීලා බලන්න මේක කනවද කියලා. කෑවන මාළු අයම කෑවනම් මාළු ගොඩ. ආයෙ ඊට පස්සේ උට අවස්ථාවක් හම් වෙන්නේ නැහැ යුක්තිය වශයෙන් ගන්න. මේක කාපන් ටික ටික මේකෙම නැ ගෙඩිය පිටින්ම කනවා. කෑවට පස්සේ කොක්කේ තමයි මාළුවා ඊට පස්සේ ගොඩ තමයි. ඒ නිසා ඒක ටික ටික දීලා බලනකොට මේ යෝගාවචරය යන්නේ නිවන් දකින්නද ආලෝකය දකින්නද කියන ප්‍රශ්නේ මේ විශ්න හදන්නේ. ආලෝකය දෙකච්ච ගමන් හරි කියලා අප්පුඩි ගහලා පාටි දාන්න හදනවනම් යාට නිවන හම්බ වෙන්නේ ආලෝකයෙන් වර්ධ ගැනීමේ දඬුවම ලැබෙනවා. මොකද්ද දඬුවම? පශ්චාත්තාපය. අපි මේ ආලෝක කියන හොඳ එකක්. හැබැයි ඒක වර්ධවල වටහා ගත්තොත් එහෙම නැත්නම් වැරදි තීරණයකටපත් වුනොත් මම මාගේ කියාගෙන ඉතින් ඒක නොලැබීම පශ්චාත්තාවයක් වෙලා මේක දැන් මේ අපි මේ කතා කරන hina වෙන මට්ටම නෙවෙයි මේක උග්‍ර මට්ටමට ගිය සීදී නසා ගන්න හොඳටම ඉඩ තියෙනවා එතකොට වැඩි තෙල්ලන්නේ නැහැ මේ ලැබිච්ච ආලෝකය දැන් ලැබෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ යෝගාචරයට තියෙන පශ්චාත්තාපය කොච්චරද කියනවනම් ආලෝකයත් එක්ක ඇතිවෙච්ච යණියම් ප්‍රේම සම්බන්ධතාවය නිසා නැතිවෙච්ච දවසේ සම්පූර්ණ ජීවිතේ අපල විසි කරපු රොඩක් වගේ කිසිම ඕජාවක් නැති සරු නැති එපා වෙන තැනට යනවා. එතකොට තේරෙනවා මේ මනුස්සයා මේ ආලෝකය හොයනයි භාවනා කරලා තියෙන්නේ සමාධියක් හොයනයි භාවනා කරලා තියෙන්නේ නිවන නෙවෙයි. ඒ නිසා ඒක දීපු ගමන් කන කෑමෙන් අහුවෙනවා. ඉතින් ඒක කියලා දීලා තිබුණොත් මම වරින් වර වරින් වර එකලස් වෙන වෙලාවට ආලෝකයයි. හැබැයි ඒක නෙවෙයි වැදගත්කම එකලස තියාගන්නේ. අරමුණත් එක්ක සම්බන්ධතාවය තියාගන්නේ. මූල කර්මත්තාන එක සම්බන්ධ කියන්නේ ඒකට ආලෝකේ ඥාන එක ලකුණක් තමයි. හැබැයි ඒක මම කියා ගන්න එපා, මගේ කියා ගන්න එපා, මගේ ආත්මය කර ගන්න එපා කියන එක කිව්වට වරද්දනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒක කියලා දෙන්න ඕන. ඊගාට ඥාන පහළ වෙනවා පුදුමාකාර විස්තර සහිතව අර පොතේ තිබුණේ වයි හිතේ තියෙන වයිකතු වෙලා ආ මේක වෙන්නේ නැති මේ හේතුඵල ධර්මය. එතන මේක වෙන්නේ නැති මේ ධාතු මනසිකාරය කියලා කියන්නේ. නැත්නම් මේක වෙන්න ඇති මේ අනිච්ච සංඥාව කියලා කියන්නේ. මේ තමයි සංඥාව. මේ තමයි වේදනාව. කියලා ඉතින් ආ ඊට පස්සේ ඒ හම්බෙච්ච ඥාණය කියනකම් හදිසි කාටවත්. ඉතින් රෑදේ රෑමැද එක්ක ලියනවා එක්ක කතා කරලා කියනවා ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම මෙහෙම එකක් ආවා මෙන්න මෙහෙම එකක් ආවා. මේ මොකද කියලා. එයාට තව සැරයක් ඒක නැතිලා ගිහලා ආයෙ මතු වෙනකන් ඉන්න විවේකේ නෑ. ඒකට ස්පාසුවක් නෑ, මෝරච්ච ගතියක් නෑ. එතකොට මේ විශේෂ ඥාන පහළ වෙන එක ස්වභාවිකයි. නමුත් ඒක දැනගෙන ඒක මම කියා ගන්න මගේ කියා ගන්න ආත්මය කරගන්න ගියොත් ඒකම උපක්ලේශයක් වෙනවා. ඒ ලැබිච්ච ලාභෙම උපක්ලේශයක් වෙනවා. බුදුජානන්සේ සඳහන් කර තියෙන උණ ගහක මල් පිපුණොත් ඒ උණ ගහ ඉවරයි. උණ ගහයි මල් පිපුණා කියන්නේ උණ ගහයි විනාශය. එහෙම නැත්නම් අසතරි ඒ කියන්නේ කොටළු දෙනකට ගැප් ගත්තොත් ප්‍රසූතියේදී මැරෙනවා. ඒ වගේම අසත්පුරුෂයාට ලාභ සත්කාර හම්බුනොත් ඌ ඒකේ විනාශ වෙනවා. සත්පුරුෂයා දන්නවා කොහොමද ලාභ සත්කාරය හම්බුනත් මගේ මේ ගමන යන්න ඕනේ නිසා ඒකට එච්චරම දඟලන්නේ නැතුව වැඩි අරගෙන යනවා. ඒ නිසා මේ භාවනා ගමනේදී මේ විශේෂ භාගීය තැනට යන්න ඉස්සෙල්ලා හැම කෙනාටම ඔය එක්ක ආලෝක ඥාන ප්‍රීති පස්සද්ධි වගේ එක එක දේවල් එන ඔය ලයිස්තු හැටියට එන්නේ නැහැ. ආවට පස්සේ දැනගන්න මේක හොඳයි. මේක හොඳ වෙන්නේ මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කියන විදිහට පරිහරණය කළොත් යම් හේකින් මේක මම කියා ගන්න හිතුනොත් මගේ කියා ගන්න හිතුනොත් මගේ ආත්මය කරගත්තොත් ඒක නැති වෙච්ච වෙලාවේ පශ්චාත්තාප වෙනවා. ඒක හොඳට පේනවා කමටහන් සුද්ධ කරන වාර්තාවේ ලියන ලියවලවල මට ඊයේ මෙහෙම මෙහෙම වුණා අද බලාපොරොත්තු ගියා මට මේක ලැබුණේ නැහැ. මට ඊයේ ආලෝකය හමුණා අද ලැබුණේ නැහැ. ඊමට හොඳ පිරිසුදු දර්ශනයක් ඥානයක් තුන අද නැහැ. ඊගාවට ප්‍රීතියක් හම්බුණා. මට පුදුම ප්‍රිනා යන ගතියක්, ප්‍රීණනයක් හම්බුණා අද නැහැ. ආදිවාසී මේ යෝගාවචරය කියන මේ ප්‍රකාශයේ මේ කරන කමඨාන් සුද්ධ කිනේ බේනා මෙයා කොච්චරක් මේක රාග නිශ්චිතෝ, ද්වේෂ නිශ්චිතෝ, මෝහ නිශ්චිතෝ අල්ලලා තියෙනවද කියලා. ඒක අකුසලයක් නෙවෙයි. හැබැයි කියලා දෙනකොට තේරුම් ගන්න ඕනේ ඒ දේවල් රාග ద్వේෂ මොහ නිස්සිතව ඇල්ලුවොත් ඒව නැති වෙනකොට පශ්චාත්තාප වෙනවා. මේක ගමනේදී හම් වෙන එකක්. සුබ නිමිත්තක්. නමුත් ඕකත් එක්ක දැඩි සම්බන්ධතාවය ඇති කරගන්න හොඳ නැහැ. ඒ වාගේ එතකොට මේ දස උපක්ලේශ පිළිබඳව දන්නවනම් එයා සත්පුරුෂයෙක්ද අසත්පුරුෂයෙක්ද කියලා දැනගන්න. සත්පුරුෂයා මේව හම්බුනායි කියලා උඩපණින්න යන්නේ නැහැ. අන්ධහර පාණ්ඩයක් නැහැ. අඟ උස්සණ්ඩයක් නැහැ. එයා දන්නවා මේ හේතු ධර්ම සම්පාදනයේ වුණොත් ඵල ලැබෙනවා. නමුත් මේ හේතු සාධක විචල්්‍යයි. ඒවා වෙනස් වුණොත් ඵලය ලැබෙන්නේ නැහැ. හැබැයි මේ හේතුඵල වෙනස් වුණත් නැති වුණත් Taman ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව යනවනම් ඒව වෙනස් වුණාට මගේ සීලය කැඩෙන්නේ නැති බව දන්නවනම් ඒව වෙනස්කම තියෙද්දිත් මම සතිය වඩන එකයි මට කරන්න තියෙන්නේ කියලා දන්නවනම් ඒකට අපි කියන්නේ භාවනා තල තුනකම කියලා මෝරච්ච ගතිය කියලා. ඒක මේ ආධුනිකයට බලාපොරොත්තු වෙන්න අමාරුයි. මේ වෙලාවට ආධුනිකයට කියලා දෙන්න ඕනේ. හරියට වැඩි වෙච්ච පච්චිතුන් ගෑනු ළමයාට. ඒ තේරෙන්නේ නැහැ මේක. ඉතින් එයා ඉන්නේ වීදි දරුවෙක් නම් එදා ඉඳලා පුරුසාන්තරයට යනවා ඊට පස්සේ විනාශ වෙනවා. එයා ඉන්න කුලගයක නම් කුලකාන්තාව කියනවා ඒව එහෙම තමයි ඕ කලබල වෙන්න එපා. ගෙට වෙලා හිටපන් කියලා. ආන්නේ වගේ කුලගයක හැදෙන දැරිවියකුත් වීදික හැදෙන දරුවෙකුත් වගේ ශාසනාලෝකයක් නැති ශාසනයේ දන්නේ නැති කෙනා මේ ලැබෙන පුංචි පුංචි දේවල් අල්ලාගෙන විශාල කතන්දර ගොතනවා. විශාල දවල් හීනමවනවා. විශාල බලාපොරොත්තු ඇති කරගන්නවා. ඒක මේ අභියෝගතා පරීක්ෂණයක්. එයා ඇත්තටම සත්පුරුෂයේද නැද්ද කියලා කරන පරීක්ෂණයක්. ඒ නිසා ඒ ලයිස්තුවේ තියෙන ආලෝක පහළ වීම, විශේෂ ඥාන පහළ වීම, පීතිය හිතට ප්‍රීතිය පාන. පස්සද්ධිය කියලා කියන්නේ බුදුම tempatකමක්. ඒකලස් ගතියක් එනවා. ඊගාට උපෙක්ඛ උපට්ඨාන සති විරිය ඒ සතියක් එනවා ඒ වෙලාවේ Tamanට හිතෙනවා දැන් මට මේ පරියන්කේ නැගිටලා ගිහිල්ලා වැසිකිලි කරලා ඇවිල්ලා ආය වාඩි වුණත් මේ මගේ සතිය කැඩෙන්නේ නැහැ. මම ගිහිල්ලා කැහැලා ඇවිල්ලා වාඩි වුණත් මගේ සතිය කැඩෙන්නේ මම ගිහිල්ලා වතුට්ටිය බීලා ආවට කැඩෙන්නේ නැහැ කියලා ඇත්තටම කරලා බලද්දි කැඩෙන්නේ නැහැ. ඒ තරමටම මේ සතිය එකලස් වෙලා තමයි විශ්වාසවන්තව එනවා. හැබැයි ආයෙ හිතනවා මේක නේ ඉස්තිරයි කියලා. එහෙම නැත්නම් මේ වීර්යයක් එනවා මට ඕන නම් දැන් පැය 3ක් එක දිගට වාඩිලා ඉන්න. එනක මට ඕන නම් මුළු රැයක් ඉන්න පුළුවන් කියලා ඇත්ත. නමුත් මේ එකලසකින් ආපේක මිස මේක ස්ථිර දෙයක් නෙවෙයි. වගේ උපේක්ෂාවක් එනවා. දැන් මගේ අම්මා මැරුණා කියලා පණිවිඩයක් ආවත් මං නම් යන්නේ නැහැ. මං නම් භාවනා කරනවා. එහෙනම් තමයි ගෙඩි ගෙඩි ගත්ත කියලා පණිවිඩයක් ආවම මට රුපියල් ලක්ෂයක් ඇදුණා කියලා වුණොත් මම ගන්න කියලා පුදුම උපේක්ෂාවක් එනවා. එයා හිතනවා මේක දැන් මගේ වැඩේ හරි කියලා. නමුත් මේක හේතුඵල ධර්ම එකලස් වීමෙන් වෙන එකක්. මේ විදිහට මේ ලැබෙන භාවනාදී අපේක්ෂා කරමින් හිටපු ඒ වගේ මේ ලැබිච්ච දෙයට නිකාන්තිය කියලා කාන්දම් ශක්තියක් තණ්හා මාන දිට්ඨි වශයෙන් මේක අල්ලා ගැනීමක් දීලා ඒකට හොඳට රෝගකක් ඇනලා යෝගාචරය තලතුණා කරගත්තට පස්සේ තමයි මේ යෝගාචරයට මේ විශේෂ භාගීය සමාධිය කියලා කියන හැල හැප්පුණාට කැඩෙන්නේ නැති සමාධියක් පොළවේ ගැහුවත් වැල්ලේ ගැහුවත් කැරකෙන බඹරයක් වගේ සමාධියක් එන්නේ යෝගාචරය අර වගේ ලපටි ගති ලාමක ගති මේ පුංචි දේවල් වලට සැලෙන ගති පාවා දෙන්න ඕනේ. ඒක හරි අමාරුයි. ඒක භාවනා ජීවිතයේ හරියම හරහා වැරදීමක් කියලා මේකට කියතයි. දැන් අපේ තේරවාද ශාසනයේ මේ වගේ උපක්ලේශ ධර්ම 10ක් ඕපාසජි පීටි ඕපාත ඥාන පීටි පස්සද්දි උප ဋ ාණ ආදි වශයෙන් ගාතාවක සඳහන් කරලා තියෙනවා. ඒක හරීම ගැඹුරුයි. ගුරුවරයෙක්ට භාවනා කරනකොට මේවා මතුවෙනකොට Taman අවංකව ගුරුවරයාට කියනවා. මට මේ වගේ පහල වුණා. හැබැයි අවංක යටින් කියවෙනවා ගුරුවරයා දක්ෂ නම් මෙයා මේ කතා කරන්නේ මේ නැති ඇතිවිච්ච මේ ආලෝකයට බැඳිලා. මෙයා මේ කතා කරන්නේ මේ ඇතිවිච්ච ඥාණයට බැඳිලා. මෙයා මේ ඇති ඇතිවිච්ච ප්‍රීතියට බැඳිලා එහෙනම් මේක මගේ කියාගෙන එයාට කතා කරලා කියනවා ඕක කොහම වුණාට ඕක නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඕක නෙවෙයි වැදගත් වෙන්නේ ගත්ත සතිය යන්නේ කියලා. ඉතින් එතකොට මේ ශිෂ්‍යයා ගාක් වෙලාවට හිතන්නේ මිච්ඡර ලස්සන භාවනා උපදේශයක් හම් වෙලා මගේ ගුරුවරට මං කිව්වට ගුරුවරයා මේව ගණන් ගන්නෑ. ඒ නිසා අපේ ලොකු සාංශ කියනවා ගුරුවරයා මේක ලබලා නැහැ. මං ලැබපෙකට ඊර්ෂ්‍යාව තමයි මේ තියෙන්නේ. මට මේ පොල්ලක් දාන්න හදන්න කියලා තමන්ගේ ගුරුවරයා කෙරෙහි පවා මේ වෙලාවට යෝගාවචරයා වරදොල හිතා ගන්නවා. මොකද ඒ තරමටම මේ ඇති වෙච්ච මේ උපක්ලේශ මම මාගේ කියා ගන්න ගතිය. මේක ගුරුගෝල සම්බන්ධතාවයේදී බරපතල විදිහට බලපාන දෙයක්. ඒක හරියට බාරගත්තොත් ගුරුවර බොහෝම හොඳ කෙනෙක් මටත් වැඩිය ලොක් කෙනෙක් කියලා හිතා ගන්න. ගුරුවර කිව්වොත් මේක උපක්ලේශයක්. මේක ඇමක්. මේක කණ්ඩේපා. මේක කෑවොත් ওই ගමනත් නතර වෙනවා. භාවනාවත් කැඩෙනවා. තමන්ටත් නමටත් හොඳ නැහැ, තැනටත් හොඳ නැහැ කියලා. ඒක ශිෂ්‍යයාට ඒත්තු කරලා ඒත්තු කරලා දෙන්න ගුරුවරයා ප්‍රධාන ಗುಣ රාශියක් තියෙනවා. ඒක නැත්තම් කියන දේ කවුරක්වත් අහන්නේ නැහැ. ඉතින් මම ලොකු සංශය ආශ්‍රය කරනකොට ඒ මුල් ආපු කාලේ මම හරියට දැක්කා එක එක තැන්වල භාවනා කරපු කට්ටිය ලොකු සංසකාවට ඇවිල්ලා කියනවා අහවල් භාවනා ක්‍රමයේ කරනකොට මට සංස මේ මේ මේ මේ දේවල් පහළ වුණා ඒ ඇයි කොහොමද ඒක වෙන්නේ මේ ඔබ හිතන්නේ ඒ ඒ ආපු දෙයට සාපේක්ෂව මම ධානයක් ලැබලද නැත්නම් මාර්ගඵලයක් ලැබලද කියලා මේ ලොකු සංහස ගාටල ඉදිරිපත් කරනවා. ඉතින් ලොකු සංහස කියනවා ඒ කෙරුවේ මොන භාවනාවද කවුද ගුරු ඒ ගුරුවරයා ගාවටම ගිහිල්ලා ඒ භාවනාවම කරලා බලන්න මට තේරෙන්නේ නැහැ. ඕව ඕනේ තරම් එන්නේ ඉඳී තියෙනවා. ඔය එකෙක් ආව ගමන් ඕක අරගෙන දැන් තැන් වල ගිහිල්ලා කේන්දර රියන්නයි වෙන සාත්ක ලියන්නයි එපා. ඕක ලක්ෂ කෝටි වාරයක් එනකම් කරන්න. ඉතින් අර යෝගාවචර හරියට පශ්චාත්තාප වෙනවා. මේ කිසිම උනන්දුවක් කරන්නේ නැහැ අපට. ධෛර්යයක් දෙන්නේ නැහැ. මෙච්චර භාවනා කරලා මේ වගේ දෙයක් හම්බෙලත් මේ ගුරුන් ආශ්‍රය සලකන්නේ නැහැ නේ කියලා. ඉතින් ඒක ගුරුවරයාගේ තියෙන අර විශේෂ ඒකට මොකක්ද කියන්න බලන්නේ. ගුරුවරයාගේ තියෙන විශේෂ තලතුණකමකින් ඕනේ හේතු ගන්නන්න. ඒක හේතු ගන්නන්න බැරි තරම් දෙයක්. මේට වැඩි தත්ත්ව ටිකක් දරුණුයි. මහායාන පොතක් කිව්ව මං ඒකේ තියෙනවා මෙම 10ක් නෙවෙයි 50ක් තියෙනවා කිය. මේ යන ගමනේ යක්කු 50 දෙනෙක් ඉන්නවා. ඒ යක්කු 50 දෙනාම කෙලෙසයිත් එක්කනව ගිලිනවා, කාලා දානවා. දැනගෙන ගියොත් මෙයා මෙහෙම කෙනෙක් කියලා තමන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් පොත දන්න කෙනාට පුළුවන් වෙයි. මේ ඉන්නේ යකෙක්. එන් තමයිනේ හතුරෙක් නෑයෙක් කියලා අඳුරගන්න එපයි. ඉතින් මේ කියන 10ක් තියෙනවා ඕවාස ඥාන පීටි පස්සද්දි කියලා. ඒකේ ලියලා තිනවා රූප ධර්ම පිළිබඳව. ඒ කියන්නේ මේ රූපයේ තියෙන රූපාකාර 10 ආකාරයකින් යෝගාවචර රවට්ටන. මේ අරමුණ ඇති වෙ නැති වෙන ගති පහල ගන්නවා ඉඳපන් ආලෝක පහල කරනවා ඉඳපන් ලොක් කරලා පෙන්නනවා ඇතුල් කරලා පෙන්නනවා යහට කරලා පෙන්නනවා මෙහාට කරලා පෙන්නනවා নানা විදිහට මේ මැජික් කරලා හිත මායා කරලා පෙන්වන යෝගාචර දැනගන්න කොච්චර මායා කෙරුවත් මේ ඉඳගෙන ඉන්න බව දන්නවනම් එවන තමයි ආනාපානතික සම්බන්ධතාවය තියෙන ඔබ මොන්න මැජික් පෙන්නුවත් මට කමක් නැහැ ඒ වගේ මේ වෙලාවේ පෙන්වන්න ඕනේ මේ පෙන්නලා මේවා නොකා මේවට යහු නොවි මට නිකන්තියපත් කරන මම ගියොත් තමයි මම බේරෙන්නේ කියලා රූප සම්බන්ධ 10ක් පෙන්වනවා ඒක මේ සූරංගම සූත්‍රයේ අන්තිමට සඳහන් වෙලා තියෙන එක මහායාන සූත්‍රයක්. ඊට පස්සේ වේදනා සම්බන්ධව 10ක් පෙන්වනවා. යම් යම් ප්‍රීති ප්‍රමෝද ප්‍රීති පස්සද්දි සුඛ එක එක මට්ටම් පෙන්වනවා. ඒ මට්ටම් පෙන්වනකොට භවනා කර්මස්ථානයේ පැත්තක තියලා මේ ලැබිච්ච සුඛේදී යන්න ගියොත් ඉතින් යෝගාවචරය එතනම කරකොල ගෙනියලා බිම දානවා. මේ මොන ප්‍රීතිය හමුණා සුඛය හමුණා ප්‍රමෝදය හමුණා පස්සද්ධිය හමුණා ගේහසිත උනත් නික්කමසිත උනත් මම මේ ඉඳගෙන ඉන්න කය එක්ක මගේ සම්බන්ධතාවයේ තියෙනවා කියලා දකින දකින හැම වෙලාවෙදීම ඉරියව්වට හෝ නැත්නම් මූල කර්මස්ථානයේ සම්බන්ධයේ තියලා උරගාල බලන දන්න යෝගාවචරයට අර වේදනා සම්බන්ධයෙන් මේ தত্ত্ব 10 දීම පළවිලි මතාවේ නොඋනට කරගෙන කරන යනකොට තේරෙනවා ඔය తాවකාලිකව මඟදී හම්බෙන සැප වේදනා දුක් වේදනාත් එක්ක සැලෙන එක නෙවෙයි තියෙන්නේ. ඒ දුක් වේදනා තියේදී ඒ සැප වේදනා තියේදී මම ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්ද? ඒ වෙනත් තමයි පටන් ගත්ත විදිහට මගේ මූල කර්මස්ථාන ආනාපානිය ගත්තා නම් ආනාපානට සම්බන්ධය තියනවද කියලා. ඒ සම්බන්ධය තියෙන තාක්කල් භාවනා වැඩෙනවා. ඊට පස්සේ පෙන්වනවා සංඥා සම්බන්ධ විස්තන 10ක්. අන්නේ ඒක කියවපු දවසේ තේනවද කර්මස්ථාන දෙන කර්මස්ථානාචාර්යවරු කොච්චර පටලවාගෙන ඉනවද කියලා. වරදෝල හඳුනා ගැනීම 10ක් හම්බ වෙනවා මේ කියන උපක්ලේශයක් දෙදී. ඒ 10 හම්බ වෙලා වුණාම එයාට ඒක තනියම ඒ සීනේ මවා ගන්න බෑ. එයා වටේ ඉන්න කට්ටියත් එයාට ඒ ලනුව දෙන්න ඕන. දුන්නට පස්සේ තමයි එයා ඒක කන්නේ. ඒ නිසා පරිසරයත් එක්කම තමයි මේ පරදොල වටහා ගැනීම සිද්ධ වෙන්නේ. ඉතින් සමහරට මේක ධානයක් කියලා හිතා ගන්නවා. එතන මේක මාර්ගඵලයක් කියලා හිතා ගන්නවා. සමහරු කියනවා මට මේ ඈත කතා කරන දේවල් ඇහෙන්න පටන් ගත්තා කියලා. සමහරු කියනවා පිටින් ආපැති දේවල් මට පේන්න පටන් ගත්තා කියලා. සමහර දේවල් කියනවා මට මේ මැරිච්ච අම්මා ඇවිල්ලා මේ දැන් කතා කරලා ගියයි කියලා. ඉතින් මේක මේ මනුස්සයා කිව්වට කවුරු හරි කන රත් වෙන්න ගහලා ඵලයකෝ පිස්සා කියලා කිව්වොත් බේරත හැකියි. අනික ඇත්තද? අත්තම සුදු වෙනකන් දාවේ. කුණ්ඩේ කළු පාටද කියලා අහපු ගමන් අරුත් කනවා මූත් කනවා. ඊට පස්සේ අත්තම ඇත්ත තමයි. ඊට පස්සේ මේගොල්ලෝ පොතක් ලියනවා. පොතක් ලියන බලනකොම දවසයි භාවනා කරලා තියෙන මේ අත්තම ඇවිල්ලා ගිල්ලන තියෙනවා සුදු ඇඳගෙන ඇවිල්ලා තියෙනවානේ. හැරමිටියකුත් ගෙනත් තියෙනවානේ. මෙන්න මෙහෙම කියලා ගිහිල්ලා තියෙනවානේ. කවුද කිව්වේ? මේ මන්නන් නෙවෙයි අරයා කියන්නේ. අන්තිමට බලනකොට අර හා වගේ බුද්ධියගෙන ඉන්න හාවා ඉන්න වෙලාවේදී තල්ලත් අකුරට බෙලිගෙඩියක් වැඩිච්ච අමාරුව තක්කුමුක් කියලා දුවනවනේ. ඒකට තේරෙන්නේ නැහැ නෝ කියන්නේ අහසකට වැටලා ඉන්නේ. ඒකට හාව දුරට මීමින්න ඇහුවොත් එහෙම කොහෙද මචං යන්නේ කියලා බී පිස්සු කතා කරනකොට බල බල ඉන්නවා යම් මචං අහස කඩාවැන්න. ඉතින් මීමින්න දුවන්නේ අහස හාව අහිංසක කියන්නේ කවදාවත් දේශපාලන බොරු කියන්නේ නැහැ නේ ඌත් දුවනවා. ඉතේ දැක්කට පස්සේ අහන කොහෙද මුල දුවන්නේ? අනේ බලන්නවත් බෑ මේ පැත්ත. අහස කඩාරනවා. කොහෙ බල බල ඉන්න වෙලාවක් නෑ යන්. අනිත් මේ ඉතයත් ඉතින් මේ කැලේ කඩාන දුවනකොට අන්තිමට ගෝන්න බෝ අලියෝ සේරම දුවන. අද භාවනා ලෝකේ අමනයි. අද භාවනා ලෝකේ අමනයි එක එකක් දන්නේ ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මේ යන්නේ ලනුවක් කාලද ඇත්තද කියලා. ඉතින් මේ ਸਰුවඥ සාසනේ අපි මේ තරම් අඳිනවා නම් ගොනාට හිතන්න කතෝලික ආගමේ කරන භාවනාවල මොන සෙල්ලම් ඇද්ද කියලා. මුස්ලිම් ආගමේ කරන භාවනාවල කොච්චර සෙල්ලම් ඇද්ද කියලා. Hindu ආගමේ භාවනාවල කොච්චර සෙල්ලම් ඇද්ද කියලා. ශීක් ආගමේ කරන භාවනාවල කොච්චර සෙල්ලම් ඇද්ද කියලා. ප්‍රසිද්ධ වෙච්ච කාරණාවක් මම මේ කියන්නේ නිසා මම කාටවත් හානි කරන්න හදනව නෙවෙයි. ඒ කතෝලික ආගමක ඉපදිච්ච ඉතාම දක්ෂ කෙනෙක් බුද්ධ ආගමට ඇවිල්ලා මහායාන බුද්ධ ආගමේ පැවිදි වෙලා එයා තමන්ගේ තාත්තා දාර්ශනිකයෙක් දෙන්නත් එක කතා කරන පොතක් මේ ළඟදී අච්චුක. දැන් නැග සිංහලටත් දාලා තියෙන්නේ. ඒ පුතා බුද්ධ ආගමේ භික්ෂුවක්. තාත්තා තාම කතෝලික ආගමේ දාර්ශනිකයෙක් දේවවාදියෙක්. මේ දෙන්න කතා කරන දෙන්නගේ අදහස් වෙනස් කරන්නේ අන්තිමට පුතා කියනවා කතෝලික ආගමේ මේ තාක්කල් හඳුනාගෙන තියෙන සාන්තුරු ඉන්නවනේ ඒ සාන්තුරින්ගේ 150ක් පිස්සෝ එහෙම නැත්නම් 150ක් සමත භාවනා කරපු අය. පිස්සන්ඩයි සමත භාවනා කරපු අයටයි මැජික් කරතයි. ඉතින් මැජික් කරපු ගම ලෝකයා කරනවා. කාපු ගම ආ මෙයා සාන්තුරෙක් කියලා උස්සලා තියෙනවා. ඉතින් මේ ශාන්තුරුන්ට බැලලා මම මේ පව් කරගන්න නෙමෙයි හදන්නේ. නමුත් ඒ ආගමෙම හිටපු එක්කෙනෙක් කියනවා මේ තරම්ම කවුරු හරි ලණුවක් දුන්නාට පස්සේ අර හාව තල්ලත්තක් උඩ වෙලීරයක් වැටලා ඉන ලණුව කාලා දුවන මීමෙන්නයි ඉත්තෑයි මේ සත්තු දිහා බලනකොට ඉතින් කොහොම මේක මේ මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා බලලා බාරගනින් කියන එක කරන්න කැමති නෑ. මේ සැක දුරු කරගෙන යන් කියලා බෑ බෑ මේ අහස කඩනවා වටනවා පිස්සු කතා කරන දෙක දිහා බැලුවොත් එම් පමා වෙනකොට මැරෙනවා දුවමු. ඉතින් කට්ටිය දුවනවා. ඒ කංක මේ සංඥාව පටලවා ගැනීම පිළිබඳව ලියලා තියෙන විස්තර දිහා බලනකොට පේනවා මේ එක එකන අපිට කතා ගැනීම හරහා එක එකන ඇඳලා මේ කරගෙන ගියේ සරල සතියේ මේ අරමුණේ හිත පවත්නවා කියන එක මතක නැතුව ඉන්නවා මට දැන් මේ දිබ්බ චක්ක පහළලා තියෙනවා මට දිබ්බ සෝත පහළලා තියෙනවා මට අරක පේනවා මේක මම මේ දිබ්බ චක්ක පහළ වෙච්ච කට්ටියට ඊදිසියාවෙන් නෙවෙයි කියන්නේ ඒක පහළ වෙන්න පුළුවන් නමුත් ආයෙසර පරීක්ෂා කරපුවා මොකක්ද ඇති කරන්නේ නැවත පරීක්ෂා කරනවා කියන්නේ ඊර්ෂ්‍යාවට වක්වත් පහත් කළ සලකන්නත් නෙවෙයි. මොකද ඒ තරම්ම මේ හිත ෂටයි, ඒ තරම්ම මේ හිත වංචනිකයි, ඒ තරම්ම හිත මේ මායාවි. නිසා මේ විශේෂ භාගීය මට්ටමට යන්න බෑ ෂටගති මායාවී ගති වංචනික ගති ඇතුව. ඒ නිසා මේක උරගාලා බලන්න ඕනේ. Tamanට ලැබෙන මේ දේවල් తాවකාලිකව ලැබිච්ච එකක්ද ස්ථිර එකක්ද කියලා ඒකට ලොකු ස්වාමීන් වහන්සේ අපට කියලා දීලා තියෙන්නේ හැම එකක්ම අව탁සීරු කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කවදාකවත් අදි탁සීරුවට දාන්න එපා. දාපු ගමන් ඕනම කෙනෙක් කියයි පයින් රේණුට ඉඩමන් බැන්දා වගේ හරි අහවල් තන රහතන් වහන්සේනම පහළ වෙලා ඉන්නවා. අසවල් තන සෝවාන් වෙලා ඉන්නවා. අසවල් එක්කනට මෙන්න මේවා කියන්න පුළුවන් කියලා රට්ට පිටින් ඇදිලා යන දිහා බලනකොට අමනයි. මේ වචනේ විතරයි පාවිච්චි කරන්න තියෙන්නේ කිසි කෙනෙක් දන්නේ මේ සරුවච්චන් වහන්සේගේ ඒහි පස්සික ගුණය. ඒව බලව කියලා පරීක්ෂා කරන ගතිය නෑ ශ්‍රද්ධාවෙන් බාර ගන්න. ඉතින් ඉවෙන්නේ මොකද්ද අච්චර දුර මේ හාන භාගීය සමාධිය ඉක්මවලා ත්‍රිචි භාගීය සක්මර ඉවතලා මේ විශේෂ භාගීය සක්මන්ට අන්තරන් සුදුසුකම් තියෙන කෙනා මේ ලැබෙන අත්දැකීම මම කියා ගන්න ගිහිල්ලා මගේ කියා ගන්න ගිහිල්ලා ආත්මය කර ගන්න ගිහිල්ලා අරක පටලවා ගන්න හැටි දකින්නකොට ඇත්තටම ශාසනයට පාඩුයි. යාට කියලා දෙන්න පුළුවන් නම් ඕක තලතුණා වෙනකන් කෑකෝ සංගහන සුක නැවත නැවත කරන්න. අන්ධහැර පාණ්ඩේ යන්න එපා. අන්ධහැර පාපු ගම ඕකට සාදු කියන්නේ විශාල පිරිසක් ඉන්නවා. ඒ හේරමත් තමනයි. අන්තිමට රොත්ත පිටිම කඩාන වැටෙනවා. වැටිච්චාම සාසනෙත් හොඳ නැත්තේ. සාසනෙත් නරක වෙන්නේ. ඒක නිසා මේ ටික මේ විශේෂ භාගී අවස්ථාවේදී ඒක විඥාත විශේෂ භාගී අවස්ථාවට යන්න ඉස්සෙල්ලා මේ වැටහෙන උපක්ලේශ ටික තේරුම් ගන්නවා කියන එක අමාරු. ඇත්තටම කවුරුත් තේරුම් ගන්න අකමැති නිසා නෙවෙයි. Tamange hita shatai. තමන්ගේ හිත මායාවී. තමන්ගේ හිත වංචනිකයි. ඉතින් අවංක යෝගාවචරත් වැටෙනවා. මේක පිළිබඳව සරුවත් මතයක් තියෙනවා මෙහෙම ඒකට මම හිතනවා තේරෙයි කියලා. සරුවචනාංශයේ බුරිදත්ත ජාතකයේදී මේ බ්‍රහ්මයා ලෝකෙම වුයි කියන අදහසෙන් Hindu භක්තිකෙක් වගේ එහෙම නැත්නම් ඒ අදහස ඇතුව තපස් රකින්නවා කැලේට ගිහිල්ලා. ඒකට ඒගොල්ලන්ගේ ගතිය තමයි ඒ තපස් රකින්න අයගේ නිතරම ගිනි දෙයියන් පුදුන. ඒ කියන්නේ තමයි මේ අසපුව ළඟ නිතරම ගින්දර පත්තු කරලා තියෙනවනේ ඒක කැඩුනොත් ඒක තමන්ගේ වත බාධා වුණා වගේ. ඉතින් මෙයා කරන්නේ හැම වෙලාවෙම අම්මම කියනෝ යනකොට දැන් ඔබ තපස්සකින් යන්නේ ගින්දර ටික කරන් බලලා දිගටම ගින්දර ළඟ තියෙන්න ඕනේ. ගිනි දෙයියන් පුදනවා කියලා ඒකට කියන්නේ. ඉතින් මේ අතරමැද ওই සත්තු කපලා ගින්නට දානවා, ගිතෙල් ගෙනලා ගින්නට දානවා, හඳුන්දර ගෙනලා ගින්නට දානවා. ඉතින් ඒකේ පැත්තේ ඉන්න ගොඩාක් ප්‍රශ්න තියෙන ගොඩක්. ගිනි පූජා තියෙන ගොඩක්. අග්නි පූජා කිය. ඉතින් මෙයාට මේ මේ බමුණට දැන් මේ බෝසත් වහන්සේ බමුණට හම්බ වෙනවා හරකෙක්. දැන් මෙයා හිතනවා මේ හරක පූජා කරන මේක කපලා මේ ගින්නට දාලා දෙයියන් පුදන්න. ඒ ඒක විසාර විශේෂ පූජාවක් මේ පොඩි සතෙක් පූජා කරනවා කියන්නේ හරකෙක් පූජා කරනවා. ඉතින් මෙයා කරන්න ඔක්කොම හරකක් ගෙනල්ලා ගහක බැඳලා බලනකොට ගින්දර නිමිලා. ගිනිකොටේ ගින්දර නැහැ. ඊට පස්සේ කල්පනා වෙනවා මම ඇති ලොකු පාඩුවක් සිද්ධ වුණේ දැන් මේ තපස කැඩුනා වගේ. ඊට පස්සේ හරක බැඳලා තියලා ගමට යනවා ගින්දර ටිකක් ගේන්න. අරගෙන ගින්දරට නෝට හොරු වගේක් ඇවිල්ලා හරක කාලා වලිගේ කුර ටිකයි මොහොරේ විතරයි තියෙන්නේ. ඉතින් මෙයා කල්පනා කරනවා දැන් මේ පුදණ්ඩ ගිය දෙයියන් තමන්ට ගෙනත් තිබු හරකවත් රැක ගන්න බැරි නම් මුන්ද ඇදහලා මට වගතුවක් වෙයිද කියලා. තීත්ත ගුණ වර්ප නැතුව බයිනවා දෙයියන් අන්සෙට. යකෝ මේ තොට පූජා කරනගෙන මේ හරක බලා ගන්න තොට බැරි නම් තෝ මට කොහොමද සමාවක් දෙන්නේ කියලා. ඒ නිසා බුරුදත්ත ජාතකේ කියවන. ඒකල කියනවා මේ ලෝකේ ෂටගතිය මායාවේ ගතිය සහ වංචනික ගතිය මාවපු දෙයයන්ාන්සේට කියනවනම් කියන්න තිනෝක මහවරයි කියලා. උක ලෝකේ නාස්ති කරපු එක නිර්මාපකයා නෙවෙයි. මේක ලෝකේ මහවරා. මොකද මේ ලෝකේ තියෙන හරියක් තියෙන දුක. උකට නිර්මාණය කියලා කියන්න බෑ. ඒ අපි කරන හැම නිර්මාණයක්ම ෂටගතිය හරහා සිද්ධ වෙන්නේ මායාවි ගතිය හරහා සිද්ධ වෙන්නේ වංචනික ගතිය හරහා අපි හැදුවනම් ලෝකෙ මොකක් හරි හදලා තියෙන්නේ මම යනක් ගලා තියන්නයි මාන්නේ නක් ගලා තියන්නයි තණ්හා නක් ගලා තියන්නයි හිතනවද අපි මේ විදියට නිර්මාණය කරන දෙයකින් මානවයට හොඳක් වෙයි කියලා කවදාවත් නෑ මානව විසින් මේ තාක්කල් නිෂ්පාදනය කරන දේවල් නොතිබුණා නම් කැලේ තියෙන ගස් ටික ඉතුරු වෙයි. මේ කොන්ක්‍රීට් හදන්න ගස් කපන එකක් නෑ. ඒ මානවකගේ පඬිත විද්‍යාව නොතිබුණා නම් මේ ලෝකේ පෘථිවිය රත් වෙන එක වෙන එකක් නෑ. මේ මානවයාගේ තියෙන මේ නිර්මාණශීලීත්වය නොතිබුණා නම් පරිසරය කෙලසෙන එකක් නෑ. චිත්තක දූෂණයක් එන්නේ. තාම මානවයා හිතාන ඉන්නේ අපි නිර්මාණශීලී අපි මේ විද්‍යාව හොයාගෙන තිනවා, ජනසන්නිවේදන හොයාගෙන තිනවා, යටිතල පහසුකම් හොයාගෙන තිනවා. අනේ අපේ දරුවන්ටත් ඒක දෙන්න නැත්තම් කියන මේ මහා මුලාවේ ඉන්න තාක්කල් අපි මේ යන්නේ මිච්ඡා දිට්ඨිය කරා මිච්ඡා සංකල්ප කරා කියන එක බෞද්ධයාටවත් තේරෙන්නේ නැත්තම් කොහේයිද? එතකොට අපි ගන්න තීන්දුව හැම එකක්ම මේ ෂටගති මායාවි ගති හරහා යන්නේ. කොයි වෙලාවක හරි ෂටගති නැත්නම් මායාවි ගති නැත්නම් වංචනික ගති නැත්නම් එනදී බාරගනීවි. ඕක අලුතෙලියා කරන්න යන එකක් නෑ. ආලවට්ටම් කරන්න යන එකක් නැහැ. සංස්කරණය කරන්න යන එකක් නැහැ. ඒක නිසා මේ සංඥාවලට පස්සේ යෝගාවචරයට තේරෙනවා නම් අපි යම් තැනක යමක් සංස්කරණය කරා නම් විනාශ කරා නම් අලුත් වෙඩියා කරන්න ගියා නම් ඕක කරන්න තියෙන එකම ක්‍රමයයි තණ්හාවයි මානයයි දිත්‍යයි. ඒක හොඳ දෙයක් නව නිර්මාණයක් නිෂ්පාදනයක් කියලා අනුන් තෑගි දුන්නට මේ මනුස්සයා කරලා තියෙන්නේ Tamanට භාවනා කරන වෙලාවේදී කාගේ හරි ගන්ධබා බිස්නස් එකක් කරලා මේ නිෂ්පාදන කරලා තියෙනවා. ඒක නිසා අද පුංචි දෙයක් හරි නිෂ්පාදනය කරුවොත් ඒ මිනිස්සු මේ රෙජිස්ටර් කරගෙන පේටන්ට් තියාගෙන සල්ලි බවාගෙන කනවා. බුදුරජාණන්සේ මේ සර්වඥතා ඥාණය උපදවලවත් බුදුහාමුදුරුවෝ කිසිම තැනක රෙජිස්ටර් වුණේ නැහැ. අපි අද යන්නේ කොහෙද කියලා කල්පනා කරන්න අපි මේ ආර්ථිකයත් එක්ක සමාජයත් එක්ක මේ යන භාවනා ක්‍රමේදී මේ විශේෂ භාගියට යන්න ඕනේ නම් අපි තීරුම් ගන්න වෙනවා අපි මේ සමාජයේ දියුණුනා කියලා මනින මිම්මත් සරුවච්චන් වහන්සේ මේ දියුණුව කියන එකත් විශේෂ භාගයක් කියන එක සම්පූර්ණ ගමන් දෙකක් කොච්චරද කියනවනම් සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා අඤ්ඤෝහි නිබ්බාන ගාමිනී පටිපදා අඤ්ඤෝ ලාභ සක්කාර සම්මාන සිලෝකෝ යම් කිසි කෙනෙක් ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට යනවා නම් එයා තන්නේ කර නිවනට පිටුපාලා තියෙනවා නිවන් මාර්ගයේ සහ ලාභ සත්කාර සම්මාන දිලෝක මාර්ගයේ කියන එක තන්නේ කර හුරස් වෙච්ච දෙයක්. මේක කියනකොට පොඩ්ඩක් හැරිලා බලන්න අපි අපේ දරුවන් කොහටද යොමු කරන්න කියලා. නිවන පැත්තට යොමුනේ කියලාට කමක් නැහැ. මේ කියන මේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝට යොමු කරාට පස්සේ උන්ට කවදාවත් මේ විශේෂ භාගීය සමාධියක් හම්බෙලා මේක විශේෂ භාගීය සමාධියක් කියලා හිතා ගන්න පුළුවන් වෙයිද? ඉතින් ගියාට පස්සේ බඩපපුව දනවා අපි මේ අනුන්ට සුබපතලා අනේ ලාභ ලැබේවා අනේ සත්කාර ලැබේවා අනේ සම්මාන ලැබේවා කියන්නේ අනේ මේකට නිවන නොලැබේවා කියලා පතන එකනේ මොකද ලාභ සත්කාර සම්මාන සිලෝක විශේෂා නිවන් විශය තන්නේ කර දෙකක් බුද්ධජනන වාසේ සඳහන් කළා තියෙනවා භික්ෂුවකට ආතවට්ටහණී ධර්ම හතරක් එකතන කරකැවෙන මෙත් ඇහි වෙන කුරුවල් වෙන ධර්ම හතරක් භික්ෂුවකට බෞසුතකම කුරුවල් වෙන ධර්මයක්. බෞසුත කියන්නේ පොතේ දැනුම. ලාභ සත්කාර සම්මාන හිලෝක කුරුවල් වෙන ධර්මයක්. වැඩිපුර ගෝලයෝ ඉන්නවනම් ඒ භික්ෂුව කුරුවල් වෙනවා. මෙත්තයි වෙනවා. උපසම්පදලා වස් වැඩි වෙන්න වැඩි වෙන්න මෙත්තයි වෙනවා. ගියෝ තමන්ගේ පැත්ත හිතා ගන්න මම මේ කතා කරන්නේ අපේ කොම්පැනි වැඩ. ආසවට්ටන ධර්ම හතරක් බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ලාභ සත්කාර සම්මාන වැඩනම් බෞද්ධ බහව වැඩනම් ගෝලීය ශිෂ්‍යෝ බාලයෝ වැඩනම් තමයි උපසම්පදායෙන් උසස් නම් ඒ කෙනාට කවදාකවත් මේ ගමන යන්න බෑ එව්ව හිතට මිනිහට කොච්චර ලාභ සත්කාර ලැබුණත් අහිංසකව ගත කරනවා නම් කොච්චර බෞද්ධ භාවයේ තිබුණා ਸਰවඥාන් වහන්සේට නෙවෙයි තීරණ මට තේරෙන්නේ නැහැ කියන අහිංසක වෙනවා නම් ඔය කොච්චර ගෝල බාලයෝ හිටියත් තමනුත් ගෝලයක් වගේ බාලයක් වගේ ඉඳ දන්නවනම් ඔය කොච්චර වස් ගන්න තිබුණත් වස් වදින්න නැතුව ඉන්න අහිංසක වෙන්න දන්නවනේ එකක්වත් බලපාන්නේ නැහැ. මම මේ පෙන්නන්නේ මේ විශේෂ භාගීය සමාධියකට යනකොට අපි කරන කෙරුවාවල් අපිට බලපාන හැටි අපි අපේ දරුවන් ඉදිරියෙන් තියාගෙන නටන නාඩගම. අපි දරුවෝ කොහාටද යවන්න හදන්නේ? ගියාට පස්සේ උට භාවනා කරුවට පස්සේ වක්වත් ඌට තේරෙයිද අනේ අහිංසකව නේ අපේ අම්මා යප් තප්පච්චි අපිට උදව් කරේ. නමුත් උදව් කළා දීලා තියෙන ගිනි ගෙඩියක් නේ. කාමෙමනේ තණ්හාමාන දික්ඨිමනේ ඉතින් දරුවන්ට පුළුවන් වේද අපිව හදන්න. කෙරෙන්නේ කෙරෙන්නේ එසයම් මිනිස්සෙක් තීරුම් ගත්තොත් මේ භාවනා කරලා ලැබෙන මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන නටන නැටිලත් ඒකට මේ කරන කතන්දර ගෙතිල්ලත් මේක කවදා හරි ඥාණයෙන් තේරුම් ගන්න මේක භාවනාවට බාධා වෙන්න පුළුවන් වුණාට වැඩිය මෙවගෙන තෙපරපා තත්පර වුණොත් ඒ නිසා මේක දැනගෙන අරමුණ අතාරින්න එපා මූල කර්මත්තන අතාරින්න එපා ඒක දිගේ අහිංසකව යන්න සරලව යන්න කිව්වොත් ඒ විශේෂ භාගීය සමාධියක් ලබන්න නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීම කියන සමාධිය තිබුණත් නොලැබුණත් කම්පා වෙන්න එපා. ඉදිරියට ගියත් පස්සට ගියත් කම්පා වෙන්න එපා. එකයි කරන්න ඕනේ හෙටත් ඒ වෙලාවට භාවනා කරන්න. ඒක ඒ කාලසටහනම කරන්න. ඒක නිසා ප්‍රතිඵල ලැබෙන්නේ නැත්නම් කරන්න බෑ. නමුත් ලැබෙන ප්‍රතිඵල වල බැඳෙන්නේ නැතුව කටයුතු කරනවා කියන එක ඒක මේ තියෙන කිසිම ලෞකික විශේෂක උගන්වන්නේ හැම තැනකම ප්‍රතිඵල අපේක්ෂාවෙන් යන ගමනක් තියෙනවා. ඒ නිසා ප්‍රතිඵල ලැබුණොත් සතුට නැත්තන් නෑ. මේ ගමනේදී ප්‍රතිඵල අපේක්ෂාවෙන් ගියොත් ආයෙසරයක් අපි කරකිලා ලාභ සත්කාර සම්මාන සිලෝක පැත්තට නැත්තම් නිර්ආමිෂ සුඛයක් පැත්තට වැටිලා ඒ ආගමෙන් ධර්මයේ වෙන් කර ගන්න බැරුව ලැබෙන ලැබෙන හැම වාසියක්ම මුණ ගහක මල් පිපුණා වගේ කොටලු දෙනක් ගැප් ගත්තා වගේ බටපන්දරක මල් පිපුණා වගේ දේවදත්තට ලාභ සත්කාර හම්බුණා වගේ එයා විනාශ කරනවා. ඒ නිසා මෙතනදී මේ දෙන හැම මේ දෙන ලනුව හරියට දැනගෙන කනවා කියන එක මෙන්න මෙහෙම උපමාවකින් පෙන්නනවා රට්ටපාල ස්වාමීන් වහන්සේ රට්ටපාල සූත්‍රයේදී උන්වහන්සේ කියනම මුව දෙක් මුව අල්ලන උගුලටල මුව වැද්දෙක් නිතරම මුවන් ඇවිල්ලා කන ලපටි තනකොළ තියෙන භෝගයක් තියෙන දැනක උගුලක් කටවන. අගල ඒක රසමස උලක් ඉල්ලලා තිනවා. මුව ඇවිල්ලා ඒ රසමස උල කනකොට උගුල ගැස්සෙනවා. දක්ෂ මුවෙක් ඇවිල්ලා රසමස උල කාලා උගුල ගස්ස ගන්න නැතුව යනකොට මුව වැද්දා ඇඬු කඳුලෙන් බලාගෙන ඉන්නවයි කිය. මෙන්න මේ රසමසූල කෑවට උගුල ගස්ස ගන්න නැති එක තමයි මේ විශේෂ භාගීය සමාධිය කරන කෙනාගේ තියෙන දක්ෂකම. මේක තමයි බුදුහාමුදුර අපිට දෙන රහස. මේක ලැබුණට gediya pitin කන්න යන්න එපා. කෑවොත් හැම ගැස්සෙනවා. හැම ගැස්සුනොත් මුව වැද්දා බලාගෙන ඉන්නේ හුරතල් කරන්න නෙවෙයි. ඒ නිසා මේ ලැබෙන හැම වාසියක්ම භාවනා ලැබෙන හරිය දේ හොව නරක දේ වේවා. ඒක ගැන තත්තර වෙලා ඒව ගැන මැනමැන ඉන්න වෙනකොට දිගට භාවනා කරන්න පුළුවන් නම් රසමසවුලු කෑවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඊගාව මුවායෙත් ඉස්සලා මම ඉක්මනට කන්න ඕන කියලා gediya පිටින් කෑවනම් හැම ගැස්සෙනවා. ඉතින් අපිට පුළුවන් මේ කාම වස්තු පරිභෝග කරන්න අපිට පුළුවන් මේ භාවනාවේ හම්බෙන මේ निराமிස වස්තු පරිභෝග කරන්න gediya පිටින් කන්නේ නැතුව එහෙම නැත්නම් ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අරයට ඉස්සලා මම යන්න ඕනේ කියලා තක්කු මොක්කකින්තරව පාවිච්චි කරන්න. ඒ නිසා විශේෂ භාගීය සමාධිය ලැබෙන්නෙම නිවන කියන්නේ මොකද්ද කියලා දන්න කෙනෙකුට එහෙම නැත්නම් ඒ පිළිබඳව සම්මාදිට්ඨිය තියෙන කෙනෙකුට ඒ පිළිබඳව යෝනිසමනස්කාරය තියෙන කෙනාට විතරයි. ඉතින් කොතනදීද අපිට මේ සම්මාදිට්ඨිය පහළ වෙන්නේ? කොතනදීද අපිට යෝනිසමනස්කාරය පහළ වෙන්නේ කියලා කිසිම ආසන්න කාරණාවක් පෙන්වන්න බෑ. කරගෙන කරගෙන කරගෙන යනකොට තමන්ට මේ අහවල් දේ ඊළඟට යනවා. අහවල් එක ලබා ගන්න හදනවා කියන කාම ඉල්ලුම සැපෙම නීතියක් මේකේ නෑ. භාවනා කරන්නේ භාවනා කරන්න ඕන නිසා භාවනා කිරීමම සතුටට කාරණාවක්. ප්‍රතිඵල ලැබීම කෙරෙහි භාවනා කරනවා කියන අදහස තියෙනවනම් ඒ තාම ගනුදෙනුවක් යන. ඉතින් කවද්දද අපිට පුළුවන් වෙන්නේ මේ භාවනා කරලා අරක ලැබේවා මේක ලැබේවා කියලා අපේක්ෂාවකින් තොරව මම ඊයේත් මේ වෙලාවේ භාවනා කරා අදත් කරනවා හෙටත් කරනවා කියලා මේක තමන්ගේ දිනචරියාවට සම්මා ආජීවයට අනිවාර්ය අංගයක් කරගෙන නිතිපතා භාවනා කරන්න යන තැනටපත් වෙනවා කියන එක එච්චර ලේසි නෑ. ඒ ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරන අයට කරන්න බෑ. මේකෙදි මෙන්න මෙහෙම පැත්තක් පේනවා මේ බටහිරට බුද්ධ ආගම ගිය නිසා බටහිර බුද්ධ ආගම උගාක් දියුණුයි කියලා කියනවා. හැබැයි ඒ කට්ටිය බුද්ධ ආගම කරන්නේ ඒගොල්ලන්ට තියෙන අසහනෙ නැති කරන්න, ලෙඩ රෝග නැති කරන්න, නිවන් දකින්න නෙවෙයි. මුගක් වැඩ ගන්නවා. ඔය මේ භාවනාවෙන් සතියෙන් ආධ්‍යාත්ම ගොඩාක් වැඩ ගන්නවා. ඒ මොකටද? ඒකට තියෙන අසහනේ නැති කරන්න. හැබැයි මොකටද භාවනා කරන්න ගැව්වොත් කැළම නිවන සඳහා නෙවෙයි. විවේකමක් සඳහා හීලින් එහෙම නැත්නම් කියෝරින් බෙදකම සඳහා විතරයි. ඉතින් අපි මේ පැත්තෙන් ලබන්න කරන යකෝ සුද්ධොත් භාවනා කරනවානේ. ෂෝක් හොඳයි ඇත්තටම හොඳයි. හැබැයි බිස්නස් බුද්ධිසම්. බිස්නස් එකක් විතරයි එතන තියෙන්නේ. ඒ කෙනෙකුට කිව්වොත් එහෙම ඔබ අඩු ගානේ කර්මයේ සහ කර්මඵලයත් අදාළ කරන්නේ නැහැ. ඒව අවශ්‍ය නැහැ නේ සතිය වඩන්න. ආගමික අනුකරු වෙන්න ඕනේ නැහැ. අපි සතිය වඩනවා. අපිට ඇවිල්ලා දේශනක් දීලා යනවා. සතිය වඩන්නේ මෙහෙමයි කියලා. හැබැයි මොකටද වඩන්නේ කිව්වොත් නිවන සඳහා නෙවෙයි. ඒකට කියනවා වේදකම සඳහා භාවනාව. බුදුහාමුදුරු කියන්නේ වේදකමට වැඩිය හොඳයි හෙදකම ඒක නිසා මත්තට කෙලෙස් නොයෙන්න ලෙඩ නොවෙන්න කෙලෙ නොකෙලෙසි ඉන්න සඳහා කරන භාවනාව කියලා කියන්නේ පොඩ්ඩක් කල්පනා කරන්න. අපි වාඩි වෙලා ඉන්න වෙලාවක මේ වාඩි වෙලා ඉන්නවා කියන එක දන්න චිත්තක්ෂණයක මොනම කෙලෙසයක්වත් පාපයක් අසිද්ධ වෙනවද කියලා. අපිට මොනව නොලැබුණත් ආලෝක බීති පස්සද්දි මොනෝ නොලැබුණත් ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියන දැනීම තුල කවදාකවත් රාගය පහළ වෙන්න පුළුවන්ද කියලා බලන්න. මේ තමන්ගේ කය ගැන මම ඉඳගෙන ඉන්නවා කියලා දැනගත්තට රාගය පහළ වෙන්නේ නැහැ. ඒ මේක නොදකින් නොපතන් කියලා ද්වේෂයක් එන්නේත් නැහැ. කය ඉඳගෙන ඉන්න බව දන්නවනේ නිදිමතකුත් නැහැ. ඉතින් එන රාග ද්වේෂ මොහ නැති මේ චිත්තක්ෂණය ඉඳගත් පමණින්ම ලැබෙන දෙයක්. ඒක සන්තෝෂ වෙනවනම් මට ධ්‍යාන නොලැබුණයි කියලා විපස්සනා ඥාන නොලැබුණයි කියලා මාර්ගඵල නොලැබුණයි කියලා මේ ලැබිච්ච සබ්බ පාපස අකරණම් කියන එකට කිසි බාධාවක් නැහැ. නමුත් ඔක්කොමල භාවනා කරන්න ඒක නෙවෙයි ඊට එහා ගිය මොනවද එකක් බලාපොරොත්තු. එහෙම කෙනාට විශේෂ භාගීය සමාධියක් ලැබෙන්නේ නැහැ. පිටින් යාට මේ දෘෂ්ටිය බලපාන. අයෝනිසමනස්කාරය බලපාන. ඉතින් මේක පෞද්ගලික ප්‍රශ්නයක්. එක එක නාගේ මතිමත අන්තර ප්‍රශ්න. ඒ නිසා කාටවත් කියන්න බෑ උඹ විශේෂ භාගීය සමාධිය ලැබිය යුතුයමයි, උඹට සම්මාදිට්ඨිය තිබිය යුතුයමයි, උඹට යෝනිසමංස්කාරය තිබිය යුතුයමයි කියලා කාටවත් කවුරුත් ඒ බලපෑමක් කරන්න බෑ. හැබැයි පොඩි මෙහෙම තියෙනවා මේ ඉද ප්‍රස්තාවක් ලොකු බුදුහාමුදුර අපිට කියලා දීලා. මොකද්ද? මේක ලක්ෂ වාරයක් කරනකොට ඔය සම්මාදිට්ඨිය හැදෙන්න ඉඩ තියෙනවා. යෝනිසමංස්කාරය එන්න ඉඩ තියෙනවා. ඒක නිසා නිවන ලබන්නේ භාවනා මේ භාවනා කරන්නේ අහවල් දේ සඳහා කියලා හිතෙන තාක්කල් මිත්‍යා දිට්ඨිය කියලා හිතගන්න. මම භාවනා කරන්නේ මේක සඳහායි කියලා කියන තාක්කල් මිත්‍යා දිට්ඨි භාවනා කරන්නේ භාවනා කරන්නේ. එහෙම නැත්නම් මේ කරන එකම සැපක්. එයි එහෙම කියන්නේ භාවනා කරන්නේ නිවන් ලැබීමට නම් බුදු වුණාට පස්සේ මොකටද බුදු ආමරු භාවනා කරන්නේ? රහත් වුණාට පස්සේ මොකටද රහතන් වහන්සේලා භාවනා කරන්නේ? ත්‍රිපිටකය කියවලා බලන්න කොච්චර බුදුරජාණන්සේ කියලා තියෙනවද කියලා මේ මාස තුනේ මහනි මං කැලේට යනවා කවුරුත් එන්න එපා මං විවේක වෙනවා කියලා. බුදු වෙච්ච බුදුහාමුදුරනේ මොකටද විවේකයක්? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ළඟට පැවිදි වෙන්න නෝඩ කියනවා දුතාංග 14ම රැක්ක නැත්නම් මයි ළඟට එන්න එපා. මම 14ම ඉතින් රහත් වුණාට පස්සේ මොකටද දුතාංග? එහෙම නැත්නම් ඔක්කොම අතහැරලා ඉතින් ආයෙ පාටියක් දාන්න බෑ. දැන් හරිනේ මන් නිවන් දැකලා ඉන්නේ දැන් පාටියක් දාන්න බෑ. කවදාකවත් පාටි දාන්නේ නෑ. ඒ නිසා භාවනා කරන්න භාවනා කිරීම සඳහා මේක පේනවා නේද බෞද්ධයර කවදාකවත් ගන්න බෑ. මොකද බෞද්ධය භාවනා කරන්නේ නිවන් දකින්න කියලා නිවන කියන්නේ මොන බිජ්ජක්ද කියලා දන්නේ නැහැ. මූලධම සබ්බපරියාය සූත්‍රයේදී බුදුහාම කියලා තියෙනවා මේ නිවන කියන එක අපේක්ෂා කරන කරන භාවනාවත් මිච්ඡා දිට්ඨිය. මොකද නිවන කියන එක ලැබෙන්නේ නැති කෙනෙක් දන්නේ නැහැ. දන්නේ නැති එකක් මේ ඉල්ලන්නේ මොනවද? ඒ ඒ බව දන්නවනම් නිවනක් බලාපොරොත්තු වෙන කහපාට නිල් පාට දන්නේ නැහැ. කවන්නේ මම ওই දිගේ කරගෙන යනවා කියලා ඒක මෝඩකමක් වගේ පේනවා. නමුත් එයාගේ අහිංසකව කරනවා විශාල પરම්පරාවක් මේක කරනවා. මේ අඩු ගන්න සීල සමාධි ප්‍රඥා වඩන එක ලෝකේ පරිසරය කියලා සම්මම හොඳ වෙනවා. ඒක ලැබුණත් එකයි නොලැබුණත් එකයි මම මේ කිලිම නීතිපතා භාවනා කරනවා කියන සත්‍තාභ්‍යාසයට යන්න පුළුවන් නම් එයා ඒ විශේෂ භාගීය සමාධියක් ලබන්න සුදුස්සෙක් වෙනවා. අර දේ සඳහා මේ සඳහා භාවනා කරනවා කියලා කියනවනම් එතනින්ම පේන්න තියෙනවා කුට්ටි කඩන භාවනාවක් මෙතන තියෙනවා. ඒකට ඒ කටුකුරු දිසාංශ කියනවා සිය දෝරිස් භාවනාව කියලා. ඒක මම සිය මගේ අයිතිර ගන්න හදන භාවනාව. සිය දෝරිස් නිවන කියලා ඔකට කියන්නේ. මම ඒක කල්පනා කරා මේ සාංශ මොකද මේ සිය දෝරිස් කියන්නේ මොකද සිය කියලා කියන්නේ Taman කියන්නේ මේ ලැබෙන නිවන තල්ලපු ගෙදෙට ඉස්සල මට ලැබෙන්න ඕන. ආනේක තින්ති එහෙම කෙනාට මේ අපි මේ කරන වැඩේ තේරෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරන්න භාවනා කිරීම සඳහායි ප්‍රතිඵල ලැබේවා නොලැබේවා සමාධි ලැබේවා නොලැබේවා නිතිපතා භාවනා කරන එකනට ඇයි භාවනා කරන්නේ කියන එක දන්නේ නැති නිසාම දෙයියෝ වඳිනවයි කියලා තියෙනවා. බ්‍රහ්මේ වඳිනවලු කච්චනී සූත්‍රයේදී සරුවත්සන්සේ සඳහන් කරනවා දිවිගොල්ල බ්‍රහ්මගොල්ල වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යසතේනා විජානාමේ යම්පිඩිසාය ජහයති මම මේ ආජානීය පුරුෂයාට নমස්කාර කරනවා මේ උත්තර පුරුෂයාට নমස්කාර කරනවා. එයා භාවනා කරන්නේ ඇයි කියලා කාටවත් තේරෙන්නේ නැහැ. කාට හරි තේරෙනවා නම් භාවනා කරන්නේ අවල් ප්‍රයෝජනෙ සඳහා කියලා කක්ක තමයි. කවදද අපිට මේ විශේෂ භාගීය සමාධියට එන්නේ? ඒ සමාධිය තමයි සමාධිය තිබුණත් භාවනා කරනවා නැතත් භාවනා කරනවා භාවනා හරියට වතක් රාජකාරියක් නොකර බැරි දෙයක් විදිහට කරන්න පටන් ගන්නවා කියනට සාසනික වශයෙන් කියන්නේ ඒක සම්මා ආජීවයට දාගන්න. මේ භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට විතරක් නෙවෙයි සූදු වෙනකන අත අතට රකින්නේ. ගෙදර ගියත් පුළුවන් තරම් බලනවා මේකේ ඉන්නකොට මේ ලැබිච්ච සැප ගන්න ඕනේ නම් ගෙදර ගියත් Taman නිචිපතා. පුළුවන් ප්‍රමාණයට. සීලයක් අරස කරනවා, සමාධියක් අරස කරනවා, මේ කියන ප්‍රත්‍යවරසක. මම ඒ මට්ටමට ගියාට පස්සේ කිසි කෙනෙකුට කියන්න බෑ මේ මිනිස්සයා මේ මොකටද භාවනා කරන්නේ කියලා. මුන්තම උත්තරේ තමයි ඒකට දෙන්න තියෙන්නේ බුදු වුණාට පස්සේ මොකටද බුදුහාමර භාවනා කරන්නේ. මම ඇහුවා ලොකු ශාන්තිකෙන්. අවසරයි ශාන්ත ඔබ වහන්සලා දිහා බැලුවට පස්සේ අපිට පේන්නේ ඔබ වහන්සලා විශාල වටිනා චරිත. පුදුමාකාර ජීවිතය හදාගත්ත මිනිස්සු. ඉතින් අපි හිතනවා ඔතෙන් ගියාට පස්සේ ජොලිය ඉන්න බෑ දැන් ඔබ වහන්සේත් භාවනා කරනවා. දැන් මාත් මේ මේ ඊවිර දාපු ගොරකයා වාත් භාවනා කරලා අපි දෙන්න මේකනේ. මොකද්ද මේ අහන්නේ කියලා මම කව දැන් බුදුහාමුදුරු බුදු වුණාට පස්සේ මොකටද සුවාංශ භාවනා කරන්නේ? රහතන් නැතුව රහත් වුණාට පස්සේ භාවනා කරන්නේ මොකටද? දැන් අපි නම් තටමලා භාවනා කරනවා අපි ඉන්නේ පහල බාල බාලාංශ එකක් තියෙන්නේ. අපිට පාස් වෙන්න තියෙන විභාගේ අපි පාඩම් කරන්නේ. දැන් පාස් වෙච්ච එක නම මොනවද පාඩම් කරන්නේ? බුදු ලොකු සංසි කියනවා බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා මේ රටිතු කරන්නේ ඉතුරු වෙන ආදර්ශය ගැන සලකලා. අපි මැරුණාට පස්සේ මොකද්ද ආදර්ශයක් ඉතුරු නැහැ මෙතන. මේ කුට්ටි කඩා ගන්න කරපු භාවනාවක් නෙවෙයි. නිජපත භාවනා කරන නිසා භාවනා ජීවිතයේ ලද සැප දුක නෙවෙයි ප්‍රශ්නේ. ජය පරාජය නෙවෙයි ප්‍රශ්නේ. මැරුණාට පස්සේ මනුෂයා ඉතුරු කරලා යන ආදර්ශය මොකද්ද කියලා වැඩ කරන්නේ. ඒක එසේ මෙසේ කෙනෙකුට කරන්න බෑ. අපිට ඕනලා තියෙන්නේ උරුට්ටු. අරයට ඉක්මනට මෙහා කරන්න නැත්නම් ඉක්මනට නිවන් ලබා ගන්න. නමුත් මැටල ගියාට පස්සේ තේරෙන තියෙන්නේ ආර්ථිකයේ පිටිපස්සේ යන කෙනෙක්ම වෙලා තිනවා අපි. නමුත් විශේෂ භාග්‍ය සමාධිය කියලා කියන්නේ එයාම දන්නේ ඇයි මේ තරම් අපකප වෙලා භාවනා කරන්න කියලා වෙන කෙනෙකුට තේරෙන්නේ නැහැ. දෙයියන්ට තේරෙන්නේ නැහැ. බ්‍රහ්මණට තේරෙන්නේ නැහැ. හැබැයි මෙයා රාජකාරීටත් වඩා භාවනා කරනවා. ස්වභාව ධර්මයේ පවා නතු කරන්න පුළුවන්. එහෙම කරන කෙනාට සබහා ධර්මේ පවා නතු කරත හැකි. ඕනම කෙනෙකුට බලපෑමක් කරන්න පුළුවන්. මොකද එයා භාවනා කරන්නේ මේ කවුරුත් නලවන්න පිනවන්න නෙවෙයි. ඒ නිතිපතා මේ වෙලාව භාවනා කරනවා. මේ දේ අද නෑ භාවනා ලෝකේ. අද භාවනා කරන්නේ හෙට්ටුවකට තියලා. ඇමරිකාවේ මේ ප්‍රතිඵල ටිකක් තියෙනවා. ඩොලර් 580ක් ගෙවන්න ඕනේ. සමාන අයකින් මේ ප්‍රතිඵල දෙනවා. නැත්තම් තල්ලි ආපහු දෙනවා. ඔන්න බිස්නස් බුද්ධිසම් කියන්නේ ඕකට. ලංකාවෙත් එහෙමයි. මෙච්චර කාලෙකින් භාවනා නැත්තම් මං සිවුරු අරිනවා. මං එනවා වහන්සලක භාවනා කරන්න. අර සෝමාන දෙකෙන් සෝවාන් කරන්න නැත්තම් මං සිවුරු ඔන්න අපිත් එක්ක යන ගනුදෙනු. ඒ බුදුරජාණන් ළඟට ඇවිල්ලත් එහෙම කෙනෙක් කිව්වා සංස මේ ප්‍රශ්න ටිකට උත්තර දෙන්න නැත්නම් මම සිවුර අරනවා. බුදුන් කිව්වා මම ඔබට කිව්වද ඒ උත්තර දාන්න ඉස්සෙල්ලා මේ ප්‍රශ්නට උත්තර දුන්නේ නැත්නම් සිවුර මම ඔබට සිවුර දෙන්නේ ප්‍රශ්නට උත්තර දෙන්නම් කියලා නේ. ඔබ සිවුර දාගත්තේ. ඔබට ඕනට අරන්න ගරපන්න නැත්නම් නිකන් ඉනවා. බුදුන් සකේම ෆෝවර්ඩ් කොන්ට්‍රැක්ට් නැහැ. ගනුදෙනු නැහැ. ඒ නිසා මේ විශේෂ භාගයට යන්න ඕන නම් ඉස්සෙල්ලාම හාන භාගයේ සමාධිය තේරුම් ගන්න. වැටි වැටි නැගිටින හැටි. ඉතින් ටිචි භාගයේ සමාධිය තේරුම් ගන්න මට දැන් පුළුවන් යම් ප්‍රමාණයට අරමුණින්ද. දැන් මයි ළඟ කෙටි પરමාර්ථ තියනවාද? අන්ධහර පෑම් තියනවාද? මේක මම මාගේ කියන හැකියාව තියනවාද? අන්නේ තියෙන හැම වෙලාවෙදිම තේරුම් ගන්න මේ මං වගේ කෙනෙකුට මේක තරම් නැහැ. භාවනා කරන්නේ භාවනා කිරීම සඳහායි කියන දේ දැක්කොත් කලාතුරකින් දකීවියෝ කට්ටිය එහෙම භාවනා කරන්න ඇත්තෝ ඉන්නවා මේ ලෝකේ. අන්ධහැරයට නෙමෙයි. කියා බෑමකට නෙමෙයි. දුවල ගිහිල්ලා ඉක්මනට නිවන් ලබා ගන්න නෙමෙයි කරන කට්ටිය ඉන්නවා හැබැයි අල්ලන්න අමාරුයි. තමන්ගේ ළඟ ඒ ගුණය තියෙනවා නම් තේරෙනවා එහෙම ගුණයට භාවනා කරන පිටිස් ඉන්නවා. ඒගොල්ලෝ අන්ධහැර පාණ්ඩ යන්නෙත් නෑ, සීසිය හදන්න යන්නෙත් නෑ, ලාභ සත්කාර බලාපොරොත්තු වෙන්නෙත් නෑ. පුළුවන් තරම් අප්‍රසිද්ධිය ඉඳගෙන භාවනා කරනවා. ඒ කට්ටියට දෙයියෝ බයයි, බ්‍රහ්මයෝ බයයි, සෝභා ධර්මේ පවා බයයි. ඒ නිසා අපි පටන් ගන්නකොට ඔය හාන භාගයේ වෙලාවේදී, තිති භාගයේ වෙලාවේදී මේ වගේ පෙළ ගැහිලා අපි පෙළකුණක් වෙලා යුද හමුදා වගේ කරනවා. විශේෂ භාගයට ගිය ගමන් තමයි පුළුවන් තරම් ಗುಣ වවනවා. වසංගනවා. ಗುಣ වසාගෙන ಗುಣ වවනවා. ඒක තමයි අපිට තියෙන්නේ මේ තියෙන බෞද්ධයර තියෙන අබෞද්ධ බලපෑම කියලා හිතන්නකෝ. මූලධර්මවාදී කියලා හිතන්නකෝ. ඒ නිසා අපිට හම් වෙන ප්‍රශ්න හිතන්නකෝ. ඔය මොනම ප්‍රශ්නයක් හරි බලපාන මේ විශේෂ භාගීය සමාධිය කියන එක දන්නේ නැති කෙනාට. දන්න කෙනාට කිසිම දෙයක බලපෑමක් නැහැ. මොකද එයා අරස කරන්න හදන්නේ මේ සිංහල බුද්ධ ආගම නෙවෙයි. එයා මේ අරස කරන්නේ මම මේ සුද්ධවන්තයෙක් කියලා පෙන්වන්නත් නෙවෙයි. එයා බලන්නේ හැම චිත්තක්ෂණයකම පුළුවන් නම් කෙලෙස් ඇති නොවි හිත අරමුණේ තියාගෙන ඉන්න. හිත තමන්ගේ ඉරියව්වේ තියාගෙන ඉන්න. මොන ධ්‍යානෙ ලැබුවත් මොන මාර්ගඵලෙ ලැබුණත් රහත් උනත් පුළුවන් තරම් කයේ හිත පවත්වාගෙන යන්න හදනවා කියන එක කොච්චර අහිංසකද කියලා බලන්න. ඔකට පොතේ දැනුමක් ඕනද කියලා බලන්න. ඔකට මේ මූලික මෙච්චරක් පටන් අර ගන්න ඕනද කියලා බලන්න. මේ තරම් සරල දේ. මේක දන්නේ නැහැ. අදහන්නේ අදහුවේ නැත්තම් සැක. සැක තියෙන තාකල් මිච්ඡාදී තියෙන්න පුළුවන්. සැක තියෙන තාකල් අයෝනිසමස්කාරය වෙන්න පුළුවන්. ඒ නිසා මේ සරලදී මේමයි ගැලවු මාර්ගය. මේක මට පුළුවන්. මින් එහාට මොනවාක්වත් එපා ලැබෙන දේක් අතිරේකලාභේ. ඒ නිසා ලදලද චිත්තක්ෂණයේ මේ සති මාත්‍රාව එනතම එළඹ සිටි සීය අප්‍රමාදීව රකින්න තැනට ගියා නම් වෙන දෙයකට හෙට්ටු කරන්නේ නැතුව ඒකේනා ඔය තිටි භාගීය සමාධිය ඉඳලා විශේෂ භාගීය සමාධියට යනවා. හැබැයි වෙන්නේ වැඩේ සරල වෙන්නේ. ආයසරයක් අර ඉස්ලාම ආපු දාසේ වගේ ඉඳගෙන ඉඳගෙන ඉන්න බව දන්න එක විතරයි. කවුරුත් හිතපු විදිය මේ මේ උඟ දෙනෙක් බලාපොරොත්තු වෙන විදිය ওই මහා සිලිලාට මහා ගෝසාවල් මුකුත් නැහැ. මේ සරල දේ කරනවා නම් කෙරෙන්න ඕනේ කාරණාව සිද්ධ වෙනවා. ඉතින් නිසා අර යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මට මේ හාන භාගයේ නීවරණ වල බලපෑම ටික ටික අඩු වෙනවා. ඒ වගේම මට ආරම්භුනේ නැත්තම් ටික වෙලාවක් ඉන්න පුළුවන් කියලා. පුළුවන් තරම් භාවනා ක්‍රමේ සරල කරන්න. ඔය මොන જાති පින්නුවත් Taman ඉන්න ඉරියව්වේ Taman ඉන්න මූල කර්මස්ථානට එන්න පුළුවන්කම තියෙන තාක්කල් ඒක ඇසුරු කරන තාක්කල් භාවනා දියුණු වෙනවා. ඒ දියුණු වෙන භාවනා පුංචි භාවනා නෙවෙයි විශේෂ භාගීය සමාධියක්. මම ඒකටයි කැප වෙන්නේ කියන අදහසක පහළ වෙනා නම් බණ සාර්ථකයි දී පහළ වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා සිට දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා